අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 156 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසට ධර්ම දේශනා සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමං චෞසෝ සත්ත ධම්මා දුප්පටි විජ්ජා සත්ත සප්පුරිෂ ධම්මාති ධාවසෝ බික්ඛු ධම්මඤ්ඤෝච හෝති අත්තඤ්ඤෝච අත්තඤ්ඤෝචාති තී කරුකටීස ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපට සත්පුරුෂ ධර්ම හත උගන්වීම පදනම් කරගෙන සාරිපුත්‍ර ස්වාමීන්සේ අහනම ප්‍රශ්නයක් ඒ රැස්සලා ඉන පිරිසින් කතමං චාඋසෝ සත්‍ය ධම්මා දුප්පටි විඥා. එවැත්ති මේ ශාසනයේ අපිට සරුවච්චන්හන්සේ විසින් උගන්ලා තියෙන ධර්ම වලින් අවබෝධ කරගන්න අමාරු විනිවිද දකින්න අමාරු ධර්ම හත මොනවද කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් තමයි උත්තර දෙන්නේ වට කියනවා සත්පුරුෂ ධර්ම කියලා. මේ සත්පුරුෂ ධර්ම හත බැලූ බැල්මට පේන්නේ ඒක බොහොම ක්‍රමයකට දැනගන්න ඕනේ. දැනගන්න නැතුව නිවන් දකින්නත් බෑ බැලු බැලුවට පේන්නේ නැහැ. ඉතින් මේ නිසා මේවට කියනවා දුප්පටි විජ්ජ. බැලු බැලමට පේන්නේ නැති විනිවිද දැක ගන්න අමාරු ධර්ම. ඒකේ පළවෙනියම පෙන්වන්නේ ධම්මඤ්ඤෝ කියන එක. ධම්මඤ්ඤෝ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ධර්මතාවයන් තමන් මම මගේ මගේ ආත්මය කියන එක දකින්නතා කවදාකවත් ලෝකේ ධර්මතාවය දකින්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙනකොට පෞල් සංවිධාන වෙන වෙන සංවිධාන හදාගෙන අපි මේ ගත කරන ජීවිතයේ ලෝකයේ තියෙන ධර්මතා චිත්ත නියාම දැනගන්න අපිට හදිස්සි අපිට මේ අපි දැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට තියෙන සමාජික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නිසා අපිට කවදාකවත් ඒව දිහා බලන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. නිසා අපිට ධර්මාන්වය කියන එක, ධර්මතා කියන එක එනකොට ඉතින් papu යද්දෙක් අහ ගන්නවා අයියෝ මට වෙච්ච දේ කියා ගන්නවා. ඒක මේ දැක ගන්නකොට පශ්චාත්තාපයක් තියෙන. ලෝකේ ධර්මතා දකින්නකොට papu යද්දෙක් ගහ ගන්නවා අඬනවා. අයියෝ මට වෙච්ච දේ කියලා. මේක මේ ස්වභාව ධර්මයක් කියලා තේරෙන්නේ. අනිතික තමයි අත්ඤ්ඤෝ කියලා කියන්නේ ඒ දේ තේරුම් ගන්න බුදුහාමුදුරුව ප්‍රතිපදාවක් කියලා දීලා තියෙනවනේ. බුදුහාමුදුරුව ආර්ය අෂ්ටක මාර්ගයක් කියලා දීලා තියෙනවනේ. බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කළා තියෙනවානේ. බුදුරජාන් වහන්සේ ඒකට සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලක් කියලා ඒක කියව ගන්න තීරුමක් නැහැ කියන්න වෙලාවක් නැහැ ලෝකේ ප්‍රශ්න. ඒවා අහන්න ගියාම ඒවා කිසියම් ලාභය සත්කාරය සම්මානයක් හම්බෙන දෙයක් නෙවෙයි. බුදුහාමරෝ දෙන්නලා තියෙන මේ ධර්මතාවය න්‍යාය ධර්ම චිත්ත ධර්ම තේරුම් ගැනීමට තියෙන ප්‍රතිපදාව ඒක තේරුම් අරගන්න අර්ථය මේ කියලා තියෙන වචන වල අර්ථ තේරෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකය කියලා ගත්තොත් අපි ථේරවාද ක්‍රමයට අපි පිළිගන්න ධර්මය ඒකේ අර්ථ තේරුම් ගන්නවා කියන එක අමාරුයි භාෂාව පාළි. ඒ වගේම තියෙන්නේ 2600ක් පැරණි පසුබිමක ලියවිච්ච දෙයක්. ගෞරව සම්ප්‍රයුක්තව කටපාඩමෙන් ගෙනලා ගන්ත්‍රා රූඪ කරලා තියෙනවා දැනගන්න අමාරුයි. ඉතින් ඒකත් දැනගන්න නැතුව කොට වෙන්නත් බෑ. ඒක නිසා අර්ථය දැන ගැනීමත් අර වගේම බැලූ බැල්මට අපිට ජීවිතේ කිසිම වෙලාවක් නැහැ ධර්ම ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ අනික් භාෂාවල් විෂයන් ලෝකායත විෂයන් ඉගෙනගෙනවත් මේ ජීවිතය ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඒ අර්ථය පිළිබඳවත් පදගතාර්ථ කියලත් මේකට කියනවා. ඒව ඉගෙන ගන්න ඉවරක් කරන්න බෑ. ඒකම ඉවරක් කරන්න පුළුවන් ਸਰවචනාංශයටම අපි දැන දැනෙන වෙලාවක් එයි. සාරිපුත්ත මහා ස්වාමීන්සට දැන වගේ දැන වෙලාවක් එයි කියන එක නෙවෙයි කියවෙන්නේ. අඩුගානේ අපිට ඒ තැනට ය아가න්න අවශ්‍ය කරන ව්‍යාකරණ භාෂා ශාස්ත්‍ර තේරුම් ගන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඒ දෙක අර්ථ ධම්ම වශයෙන් මේ සිව්පිලිසිම් ව්‍යාපත් ලැබීමක් විදිහට එහෙම නැත්නම් ලැබෙන මාර්ග ඥාන ඵල ඥානත් එක්ක ලැබෙන සුවිශේෂ ගැඹුරු දැක ගැනීමේ ශක්තියක් කියලා එකට කියනවා. ඕන එක දෙක ගැඹුරක් දැනගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒක දැනගන්න ඕන නැතිකම කියලායි මන්නම් කියන්නේ. මේ අපිට මේ බඩ පුරව ගන්න තියෙන ආසාව මගේ උපරාජීරෝ කියවන තියෙන ආසාව මිස මේ ලෝකේ මිනිස්සුෙකුට විතරක් දැනගත හැකි මේ අර්ථය ධර්මයේ නිරුත්ති ප්‍රතිභාන කියන මේ සිව් පිරිසිම් බියාපත් විශේෂෝචර වෙන්නේ නැහැ. ඒක විශේෂෝචර වෙච්ච පරිදි හැම කෙනාටම තේරෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගඵල ඥාන ලැබීමත් එක්ක සමහර ආර්යයන් වහන්සේලාට ඒක සුවිශේෂ වශයෙන් ලැබෙනවා. ඒ නිසා කවුරු මොන දේ කරන්න ගියත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ අහවල් න්‍යාය පත්‍රයයි මේ ගේන්නේ. මේ මේ නටාගෙන එන්නේ කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියලා ඈතින්දලා කියන්න පුළුවන්. ඒක මේ යා කෙනෙන් දොස් දකින්න ස්වරූපෙන් නෙවෙයි. කියන හැම වචනයකම කරන හිතන හිතවිල්ලකම ක්‍රියාවකම ඒ ගඳ තියෙනවා කෙලස් ගඳ තියෙනවා ඌරලා වගේ පාර වගේ ඒ නිසා කෙනෙක් දිහා බලන ඉන්නකොට මේ කහාටද මේ එන්නේ මොකාටද මේ එන්න හදන්න නටාගෙන ඉන්නේ මොකටද කියලා කියන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි යා මිල්ලිමක් කෙරුවොත් ප්‍රශ්නයක් අහුවොත් උදා උපදේශයක් දුන්නොත් එයාට වටහලා දෙන්නත් පුළුවන් ওই නටන නැතිලේදී තේරුමක් නැහැ ওই නටන්නේ කණ්ණාඩියක් ඉස්සරහා ওই පේන්නේ තමන්ගේ ස්වරූපේ ඒ නිසා කරුණා කරලා මේ ওই රැවැට්ටිල්ල නතර කරන්න. නටල වැඩක් නැහැ. බුදුජානක ඉස්සරහට චින්චපානිකාව ආපුවාම ආවේ දරු ගැබක් බැඳගෙන බුදුජානනාංශයට චෝදනා කරන්න මේ මාව ගබ් කරලා මහා ලොකුට ආසනේ ඉඳගෙන බණ කියන්න පටන් අරගත්තා. කියාගෙන හිටපු බුදුජානනාංශේ කිසිසේත්ම එහෙම කෙනෙකුට එන්න එපයි කියලා ආමියකින් හරි පුද්ගලික හමුදාවකින් දැම්මේ නැහැ. ඉස්සරහට ආවට පස්සේ කිව්වේ මොකද්ද? නංගිය උඹ කියන්න හදන රහස උඹයි මායි දෙන්න දන්න එච්චරයි බුදුරන්ද කිව්වේ. ඔඩුව පාත් කරන බුදුරන්ස ලැජ්ජාටපත් උනේත් නැහැ. ඵලයක යන්න මෙතන කියලා කිව්වෙත් නැහැ. නංගි ඕකේ රහස උඹයි මායි දෙන්න දන්නවා. ඉතින් බණහන කට්ටිය හිතන්නේ නැති මේ දෙන හිණෙන් බුදු රහසේ බුදිය ගන්න ඇති. දැන් මේ බඩාවට පස්සේ මේ කියන්නේ මේ දෙන්න කතාව කියලා. නෑ. උඹ ඔය බැඳගෙන ඉන්නේ දර ටිකක්. බඩේ. ඉතින් ඒක උන මේක හැල්ලු වෙලා ඇදගෙන වැටලා තියෙනවා. ඒ වගේ මේක නටාගෙන එන්න නැටුමක් තේරෙනවා. එයාට කේරුම් කරලා දෙන්න පුළුවන් සබහාට තේරුම් කරලා දෙන්න පුළුවන්. පටාචාර වෙනකොට ආවේ පිස්සු හැදිලා. බය නැතුව කතා කරලා කිව්වනේ නංගේ සීයලව ගඩින් කියලා. සත්‍යමත්යන්ගේ සීයලෙව්වා. අපි ආවනම් ග්ලූකෝස් හොයයි ප්‍රථමාදාර දෙන්න හදයි පිස්සු සනීප කරන්න අංගොඩට කතා කරයි වාහනයක් හොයයි මේ පිසියක් ඇවිල්ලා මේ බණ කියන එක නතර කරන්න හදනවා කියලා නෑ අඟුලිමාල පන්නගෙන ඉනොත් බුදුරජාණන් කිව්වේ මන්නම් ගොයියෝ නතර වුණා උඹට පුළුවන් නම් නතර වෙන්න කිව්වා ඉතින් මේ මනසට ඒක තේරෙනවා අඟුලිමාලට තේරෙනවා දැන් අපිට තේරෙන්නේ නෑ මේ බුදුහාමුදුරුවෝ අඟුලිමාලට වැඩිය වේගෙන් ඉස්සරහට යන ගමන් කියනවා මම නතර වෙලා උඹට පුළුවන් නම් නතර වෙන්න කියලා. තේරෙනවා. ඒ බුදුරන්ට අර්ථයක් තේරෙනවා ධර්මයක් තේරෙනවා. ඉතින් අපිට හිතෙන්නේ මේක බුදුරජාණන්සේගේ ඉන්ද්‍රජාලයක් වෙන්න ඇති. ඒ නැත්තම් සුවිශේෂ গুপ্ত හැකියාවක් කියලා. දැන් බුදුරජාණන් කියන්නේ මේක ප්‍රතිපදාවක ප්‍රතිඵල. මට නෙවෙයි මේ ව්‍යහපැත්තේ ඉන්න විරුද්ධ පක්ෂයේ විරුද්ධ පිළියයටත් තේරෙනවා. මේ කිසිම ඉන්ද්‍රජාලයක් හිතන්නේ නැහැ. ඉතින් ඒ දේ හැමෝටම හිටින්නේ නැහැ. ඒ දෙකකින් ගොඩක් පාරමිතා පුරාගෙන ආපු ගතියක් තියෙනවා. නමුත් ඒක බුදුජානන්සේ සුවිශේෂ වූ ඉන්ද්‍රජාලයක් හෝ දේවත්වයටපත් කරපු දෙයක් හෝ බ්‍රහ්මත්වයටපත් කරවක් හෝ ගාන්ධර්වයටපත් කිරුනේ මනුස්සකමක් තියෙන. ඊට පස්සේ ඒකේ නිරුත්තියට දාලා ඒ කියන්නේ ඒකට නිදර්ශන දීලා උපමා කතා දාලා ඒ වචනෙට නංවන්න පුළුවන් ගතියකුත් බුදුහාමරණ තියෙනවා. කවදාකවත් තිබෙන්නේ නැති දේවල් තමයි බුදුජානක අපිට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියලා දුන්නේ. මේ කෙලෙස් පිළිබඳව කියලා තියලා තියෙනවා. ඉනිරුත්‍ය කියලා කියන්නේ සාමාන්‍ය අපේ අර්ථය කියන්නේ නිර්වචනය කියලා. මොනාර දෙයක් කතා කරන නිසා අපි ඒක අර්ථකථනයක් දෙන්න එපා. ඒකට කියන්නේ නිරුත්‍ය කියලා. ඊට පස්සේ ප්‍රතිභාණය කියලා කියන්නේ ඒ අර්ථ ධම්ම නිරුත්‍ය ප්‍රතිභාණ කැඳේ ගල බේරුවා වගේ විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒකේ මුල් දෙක තමයි අපි ඔය පළවෙනි දවස් දෙකේ කතා කරේ අර්ථ ධම්ම. ඒ අර්ථය ධර්මයේ අර්ථය ඔය හැම කමඨාන උපදේශකම තියෙනවා. එහෙම නැත්නම් කමටහම් බණකම තියෙනවා. ඉතින් කියලා දෙනකොට ආරම්භයේදී කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඇයි මෙතනින් පටන් ගන්නෙ? ඇයි මෙහෙම කරන්නේ කියලා. නමුත් ඒ උපදේශ ඇවිල්ලා තියෙන්නේ. ඒ අවුරුදු 2600ක් පෙරිලා ත්‍රිපිටකයේ ගත්ත දෙයක්ම පිස්සුවට හැදිච්ච දෙයක්වත් අහම්බයක්වත් නෙවෙයි. ඒක නිසා ඒක ගෞරවයෙන් අර්ථය ධර්මේ දන්න කෙනා අර්ථය ධර්මේ වැටෙනකන් සද්ධාවෙන් කරන්න වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් කරන වෙලාවේ අද එක්කෙනෙක් එකක් කරනවා හෙට තව කෙනෙක් එකක් කරනවා තව කෙනෙක් එකක් කරනවා ඉතින් හැමතැනම වලින් අහරනවා වගේ වැඩේ කරන්න ගියම කවදාකවත් අර්ථයක් ධර්මයක් තේරුම් ගන්න හම්බ වෙන්නේ කෑදරකම නිසා මොන දේ දිකට කරන ගියත් ධර්මේ වැටෙන. ඒකට කිසිම සැක හිතන්න එපා අඟුලිමාල වගේ පුළුවන් නම් 1000ක් මරන්න ඒ ධර්මේ වැටෙනවා. හැබැයි දිගටම මරන්න ඕන. කට්ටියට හිස්සු ගන්න අමාරුයි ඔවා කියනකොට. කී ඕනම දෙයක් දිගට කරගෙන යන්න ධර්මයක් වැටෙනවා. බුදුහාමුදුර ළඟට එනවා. කරලා තියෙන මේ මිනිස්සු මරණ එක. එක දිගට. පුළුවන් නම් කරලා බලන්න. අපිට වෙලා තියෙන කිසිම දෙයක් දිගට කරන්න බෑ. ඒ තරම්ම චපලයි. ඒ තරම්ම පටන් ගත්ත වැඩේ නතර කරලා තව එකට යනවා. තව එකට යනවා. අත්ෙන් අතර පයින් කුරුල්ල වගේ වැසට ගුරුවරු මාරු කරනවා, කමටහන් මාරු කරනවා, බාහන මධ්‍යස්ථාන මාරු කරනවා, හැමදේම කණ්ඩ ගිහිල්ලා බඩ නරක කරගෙන තියෙනවා. එනිසා ඒක දිගට කරනකොට අපි සතත අභ්‍යාසය කියලා කියනවා. සතත අභ්‍යාසය කෙරුවොත් manussත්වයේ ඉක්මවපු සියලු හැකියාවල් ඒ කෙනාට එනවා. ඒ එනකොට යාට තේරෙන්නේ මේ ලෝකේ දුන අර්ථය තේරෙන පටන් ගන්නවා. ධර්මතා තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ දෙක කිව්වට පස්සේ තවත් එකක් දෙනවා අත්ඤ්ඤෝ කියලා ඊයේ කියපෙකට කියන්නේ අයන්න තයන්න බැඳි මහා ප්‍රාණ තයන්න අත්ඤ්ඤෝ අද කියන එක තියෙන්නේ අයන්න තයන්න බැඳි තයන්න අත්ඤ්ඤෝ ඒ කියන්නේ ආත්මය පිළිබඳ දැනගන්න ඕනේ ඉතින් ඒකත් බුද්ධ ආගමේ හරි හුරස් කැපෙන ප්‍රශ්නයක් මොකද බුදුහාමුදුරුවෝ අනාත්මයට කතා කරන කෙනෙක් ආත්මයක් නැහැ කියලා ඉතින් මේකෙදී විශාල ප්‍රශ්නයක් එනවා බුදුරජාණන්සේ ඒකාන්ත වශයෙන් අනාත්මයක් කතා කරලා තියෙනවා. අනිච්ච දුක්ඛං අනාත්තක් කියන තැන මේ සඳහන් කරලා තියෙන මේ අනාත්මයක් දැන් මේ දැනගන්න අපිට කියලා සාරිපුත්‍ර සාංශයෙන් පෙන්න දෙන අත්ඤ්ඤු කියන එකත් අතර නිකන් දිව පටලවෙන ගතියක් වගේ තියෙනවා. තේරුම් කරගන්න බැරි ගතියක් තියෙනවා. නමුත් මේක පරිවර්තනය කරනකොට අටුවාව කියලා කියන්නේ අත අත්ඤ්ඤෝ කියලා කියන්නේ ධම්මඤ්ඤෝ කියන්නේ ධර්මය දැන ගැනීම. අත්ඤ්ඤෝ කියලා කියන්නේ ධර්මයේ අර්ථය දැන ගැනීම. මෙතන අත්ඤ්ඤෝ කියලා කියන්නේ තමා කවුද කියලා දැනගන්නේ. ඒක නිසා අපි සර්ව ආගමික රැස්වීමකට ගිහිල්ලා කවුරු හරි යවුවොත් මොකද්ද ආධ්‍යාත්මය කියන්නේ කියලා. මොකද්ද කුස කිං කුසල ගවේෂී කියන්නේ කියලා මොකද්ද කිං සත්‍ය ගවේෂී කියන්නේ කියලා හෙවත් කියතේ මම කවුද කියලා දැනගන්නයි මේ නටන්නේ. අපි ලෝකේ තියෙන හැම එකාගම දිගපල්ල දැනගත්තට මම කවුද කියලා දන්නේ නැහැ. මැරුණත් දැනගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සඳහාම මේ මම කවුද කියන පරිශ්‍රණය සඳහා අපි අරණ්‍යයකට ගිහිලා රුක්ක මූල වෙලා ශූන්‍යාකාර වෙලා හොඳට පట్టල වාඩි වෙලා ඇත් දෙකත් වහගෙන මොනවාක්වත් හිතන්නේ නැතුව චේතනා කරන්නේ නැතුව එහෙම නැත්නම් සංස්කරණය කරන්නේ නැතුව මේක දිහා බලන්න හිටියොත් මම කවුද කියලා තේරෙනවා. ඉන්නම බෑ. කොයි වෙලාවක හරි හිත ආවොත් gedෙට ඒක නිකන් ගෙම්බෙක් ලාහක් උඩට ගත්තා වගේ. කූඩැල්ලෙක් කොට්ටේ උඩ තිබ්බා වගේ මොන්නම තාලෙන්වත් හිත මේ Taman කවුද කියලා දැන ගැනීම සඳහා වර්තමානයේට ගන්නවා කියන එක බුදුජානන්සේ කියනවා ආරග්ගේ සාසපෝව කියලා ඉදිකට්ටක් කෙලින් අතට හිටෝලා ඕකට අබහුරක් වැටේ වැක්කිරුවොත් වැලි අහුරක් වැක්කිරුවොත් කවදානම් ඉදිකට්ට උඩ අබෑටයක් සමබර වෙයිද කොච්චර වැක්කිරුවත් කද්දාකවත් වෙන්නේ නැහැ ඒ නිසා මම කවුද කියලා දැනගන්න ඕනේ කියලා කෙනෙක් හීනකින්වත් හිතන්නේ නැතිලු කොච්චර සංසාරේ හිටියත් අපි මේ බාහිර දේවල් හොයන්න යනවා. ඉතිහාසය කියලා මං එන්නේ ඉස්සෙල්ලා දේවල් හිතන්න යනවා. භූගෝලය කියලා මෙතන නොවි අන්තං වල හිතන්න යනවා. භෞතික විද්‍යාව කියලා මම අර අනිකුත් සියලුම භෞතික වස්තු දිගපල්ලම අයින්නවා. ජීව විද්‍යාව කියලා මම හැර අනික් සියලුම සත්තු ගැන හොයනවා. ගස් ගැන හොයනවා. රසායන විද්‍යාව කියලා මේ කයේ රසායනය ඇර සියලුම රසායනික දේවල් හොයනවා. ඒකට තමයි අපේ වටිනාම කාලේ කාබාසිනියා කරන්නේ අවුරුදු 6 ඉඳලා මට ගිය අවුරුදු 30ත් පැනලා මේ කුණුහරුප වලට ඉගෙන ගන්න කාලෙටම නම් තේරුණා මට ඒක මා අමු පිස්සුවක් කියලා. මේ Tamanට අදාළ මේ මම දැන් මෙතන කියන එක නොකේ නොයෙන්ද ඉතින්ද හිත නොයෙම සඳහා විශ්වවිද්‍යාල තියෙන විෂය දෙපාර්තමේන්තුව හැම දෙපාර්තමේන්තුවෙම සතිය කඩන එක තමයි කරන්නේ. වර්තමානට හිත ගන්න දෙන්නේ නැහැ. ඉතිහාසය හොඳට දන්නවනම් උට තෑගි දෙනවා. ඒ කියන්නේ ඒ තාක්කල් කවදාකවත් ඌ ගැන හොයලා නැහැ. ඒ හොයන්නේ නැතුවට අම්මා PhD දෙනවා, ඩිප්ලෝමා දෙනවා, ඩිග්‍රී දෙනවා, භූගෝලය කියලා මෙතන හැර අනික ඕනම තැනක් ගැන හොයනවනම් තෑගි දෙනවා. රසායන විද්‍යාව කියලා මේ මගේ රසායනත්තේ පැත්තකට දාලා කාගෑරි කුණු වර්පයක් කරනවනම් තෑගි දෙනවා. භෞතික විද්‍යාව කියලා මේ මගේ කය හැර වෙන ඕනම දෙයක් ගැන හිතුවොත් තෑගි දෙනවා. මේ ලෝකේ හැම තැනම කරන්නේ මේ අත්ථ මම කවුද කියලා හිතුවොත් එහෙම ඕන කෙනෙකුට හිතන මේක කෙලවරක් කරන්න බැරි වැඩන්නේ. මම ගැන හිව්වයි කියලා මොකද්ද හම්බෙලා තියෙන ලාභේ? ඒ නිසා අත්ථඤ්ඤු කියන එක මේ මුළු ගැඹුරම ආධ්‍යාත්මයෙන් කරන්න දන්නේ who am I? මම කියන්නේ කවුද? නැත්නම් what am I? මම කියන්නේ මොකද්ද? අපේ අම්මලා තාත්තලාත් අපිට උගන්වනවද කියලා බලන්න. ඔයගොල්ලොත් ඕගොල්ලන්ගේ දරුවන්ට උගන්වනවද මේ යකෝ උඹ කවුද කියලා බලාපන් කියලා. ඒකට පොඩියා ගෑනේ උඹත් බලාගනින්කෝ. උඹ කවුද කියලා. දන්නේ නැනේ වාහේ කාලා දන්නෙත් නැහැ. පොඩි එකා දන්නෙත් නැහැ. කක්කොට්ටෝ කක්කොට්ටන්ට කියනවලු. පැටවුන්ට කෙලින් ඵලයල්ලා අයියා. දැන් පැටව බලනකොට මහ එකක් යන්නේ හරහාට තමයි. ඒකල දරුවන්ට කෙලින් යන්න කියනවා. දැන් සාරිපුත්‍ර සාංශේ දරුවන්ට නෙමෙයි කියන්නේ අපි සාරිපුත්‍ර සාංශගේ දරුවෝ වගේ තමයි. ශාසනික දරුවෝ තමා කවුද කියලා බලනවා කියන එක. මේ වස් කාලේ පද්ද වගේ කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? අර වෛශ්‍යාවක් අඩුපාඩුවට අර ගන්න ගිහිල්ලා නාලා. හැරලා බලනකොට අර වෛශ්‍යාව අර තින්දික තීරම හබ්බදදී මුසගෙන ගිහිල්ලා. ඉතින් මුන්දලයන් තෙත ඇඳුම් පිටින් හොයනවා. හැම තැනම හොයනවා. මේ අම්මන්ට රත්තරන් අරන් ගියදී බුදුරජාණන්සේ ගහක්කට වාඩිලා ඉන්නවා. ඉතින් ඇහුවා මේ අවසරයි හදිස්සිය පණිඩයට මේ පැත්තෙන් කාන්තාවක් එනවා දැක්කද කියලා. බුදුන් චානෝ මොකද ඒ කියලා නේ අපිට මෙහෙම වුණා. මේ හදිස්සියට හයර් එකට ගත්තා වෛශ්‍යාවක් උන් දැවිලා බටු ඔක්කොම අරන් ගිහිල්ලා. ඉතින් බුදුරජාණන්සේ මේ ඔක්කොම අහද්දී අර දද්ද බල මේක දීදී මේ අනුන් ගැන හොයන එකද වටින්නේ Taman ගැන හොයන එකද කිව්වා. ඉතින් කිව්වනම් දැන් කාලේ ඊලන්දාරියට එහෙම කන රත් වෙන්න ගහනවා. මේ මේ අරමනුසය ගිනි කුන්ද මේ මේ හොරා හොයනවා. බුදුජානක කියනවා අනුන් ගැන හොයන එකද හොඳ තමන් ගැන හොයන එකද කියලා. ඉතින් මේ මිනිසුන්ට දෙන්න උත්තරයක් නැහැ කවදාක හිතපු නැති ප්‍රශ්නයක් නෙමේ. මේ අකරතැබ්බේ තමන් ගැන හොයන්න කියලා. ඒ කට ගොත ගහා කිව්වා මේ තමන් ගැන හොයන එක තමයි වෙන පොඩ වාඩි වෙන්නේ කිව්වා. දැන් මොකද වෙන්නේ අර වෛශ්‍යාවට? ඒකි බඩු ටික අරගෙන තව තව යනවා. මේගොල්ලන් අනතර කරන බුදුරජාණන්සේ බණ උගන්වනවා. අත්තඤ්ඤෝ මම කියන්නේ කවුද කියලා. ඉතින් මේ භාවනා කරනකොට මේ සතිය උගන්නනකොට අපි මේ සතිය නිර්වචනය කරන විවිධ ක්‍රමවලට මම දැන් මෙතන කියලා. එතකොට මේ බුද්ධහගම් කටන ගන්න කට්ටිය කියන සෝංශ මේ මම ගැන නම් හොයන්නේ දැන් ආත්මේ වැඩි වෙනවනේ. මේ සතිය කරනවා කියලා කියන්නේ මම දැන මම දැන් මෙතන. ඒකට මේ ආත්මේ නේද වැඩෙන්නේ කියලා. ඉතින් ඒකට ඉතින් ප්‍රශ්න අහන එකනත් විපිලිසර වෙනවා උත්තර දෙන එකනත් විපිලිසර වෙනවා. ඉතින් ඉතිනදී මොන ක්‍රමයකද අපි මේ අනාත්මයක් දේශනා කරන සරුවචනාංශික ප්‍රධාන ශිෂ්‍ය අපට කියනකොට ආත්මය ගැන දැනගන්නයි කියලා. ආත්ම සංඥා නැත්නම් අත්ඤ්ඤෝ කියන එක දැනගන්න කියලා. අපි කොහොමද මේක මේ ලෝකේ පවතින ශිල්පවල හැටියට බලනකොට විෂයන් හැටියට බලනකොට මේක අර්ථකතනයක් දෙන්නේ. අපි මුළු කිවල් දොරවල් දාලා ඇවිල්ලා සිල් අරගෙන මේ උත්සාහ කරන්නේ මම කවුද කියලා දැනගන්න. ඒසුරු බුදුරජාණන්සේ අනිත්‍යනක කියනවා ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා. ඉතින් මේක නිකන් හුලං අල්ලන්න හදන වැඩක් වගේනේ. අල්ලන්න හදන මොනවාක්වත් අහුවෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ භාවනා ප්‍රතිපදාවේ නැත්නම් සත්‍යවිසුද්ධි ක්‍රමේ කමඨහනකින් මොකද්ද මේ කරලා දෙන්න හදන්නේ කියන එක පළවෙනි පාඩමට යන පළවෙනි අභ්‍යාසෙන්න මොනම කෙනෙකුටවත් තර්කයෙන් අල්ලන්න බෑ. ඒක සද්ධාවෙන් අල්ල ගන්න ඕනේ මේ කියන එක නා දාන්නවා. නිසා මම ටිකක් කරලා බලන්නම්. බලාගෙන යනකොට මේකේ කොනක් පෑදෙයි කියලා කියන එකක් ඇර මේක කවදාකවත් මේ ප්‍රශ්නට උත්තර දීලා කරන්න බෑ. නමුත් මේ නවීන ලෝකේ විද්‍යා ලෝකේ තියෙන විද්‍යාව නැත්නම් විද්‍යා අධ්‍යාපනයේ තියෙන දෙයක් තමයි අපිට යමක් ඇතැයි කියලා උපකල්පනය කරලා ඒක බොරු කරන්න පුළුවන්. ඒකට කියනවා null hypothesis කියලා. යමක් මෙතන මේ මේ ඉඩමක් කරගන්න ඉඩමක් කරගෙන මේ ඉඩම අසවල් භෝගයේ සඳහා හොඳයි කියලා ඒක පරිශ්‍රණයක් කරලා ඒකේ ලැබෙන අස්සෙන්යි වෙන එකක් එක සංසාර කරලා මේ භෝගෙට මේ හොඳයි කියලා අපි උපකල්පනය කරාට ඒක හොඳ නෑ කියලා පරිශ්‍රණය ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයේ තමයි බුදුජාන් වහන්සේ මේ අත්ඤ්ඤු කියන එකෙන් උගන්වන්න හදන්නේ කියලා මට හිතෙන්නේ. ඉස්සෙල්ලා ආත්මයක් තියෙනවයි කියලා. ඒ ආත්මේ මූල ධර්ම වශයෙන් බාහිර අරගෙන ඒක හොයනවා. හොයලා හොයලා හොයලා හැම තැනම හොයපුවාම නැත්තම් දැන් නැති බව දන්නේ අත්දකලා. අම්මගේ කොටවත් පොතේ තිබුණාට දෙයන්නාති කියවටත් නෙවෙයි. ඒක නිසා ඉස්සෙල්ලාම විශේෂම විපස්සනා කරන යෝගාවචරයට ආත්මයක් ඇත කියලා උපකල්පනයක් ඔළුවට දාන්න. දාලා කියන හැම පැත්තෙන් මේක පරීක්ෂා කරලා බලලා ඇත්ත කියන කොබ්බ කරලා පෙන්වන්නයි කියන. ඉතින් යා අසීමිත කාලයක් උත්සාහ කරන්න වෙනවා. උත්සාහ කරලා කරලා කරලා බලනකොට නැහැ කිව්වොත් ඉතින් බුදුචානන් ඊට පස්සේ කියන දැන් ඔබ නැහැ කියන්නේ උත්සාහ කරලා බලන්නේ ප්‍රති පරිවේෂණයක් කරලානේ අත්දැකලානේ ඊට පස්සේ ජීවිතේ පුරාවට බලන්න ජීවිතේ දිහා මෙතන යමෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි කියන පැත්තෙන් බලන්න කියලා. අතර මුල් පරිශ්‍රණය කරලා මෙතන ඇත්තේ නෑ මේක අනිත්‍යමයි මේක දුකමයි මේක අසුභමයි මේක අනාත්මයි කියපෙන්නට ඉන් ඉදිරියට ජීවත් වෙන කොච්චර කාලේ මොන උත්සාහ කරත් අර පළවෙනි ප්‍රයත්නේ සාර්ථක වුණා නම් තේරෙනවා මේ ලෝකයේ තියෙන විදිහට තියෙනා වගේ පෙනීමක් තියෙනවා. මොකද එහෙම එකක් නැහැ. හරියට අපේ හීන ලෝකේ වගේ. හීන ලෝකේ ඉනකොට අපිට හොඳටම කේන්ති යනවා, අඬනවා, දඟලනවා ඔක්කොම තියෙනම තව දීච්ච ගමන් දන්නවා මේක හීනයක් කියලා. ඒ වගේම බුදුචානන්සේ කියනවා මිරිඟුවක් දකින්නකොට එමුවා හිතනවලු එතන වතුර තියෙනවයි කියලා දූවගෙන යනවා ගිහිල්ලා ගිහිල්ලා හති දාලා දාලා යන්න යන්න යන්න මිරිඟුවත් යනවා. ඉතින් අන්තිමට බලනකොට මිරිඟුව කියලා කියන්නේ මවාපෑමක්. ඒකෙන් කරන්නේ අර සතාගේ ඇඟේ තියෙන වතුර ටිකත් ගිලිහන එකයි. ඒ නිසා මිරිඟුව කියලා කියන්නේ ලෝ ඒ නිසා මුළු ලෝකේ බුදුසසුනේ කියනවා මේකේ යථා බුබ්බුල කම්පස්සේ යථා පස්සේ මටිචිකං මේ ලෝකේ බුබුලක් ගියේ බුබුලක් විදියට දකින්න මිරිඟුවක් විදියට දකින්න හීනයක් විදියට දකින්න කේල් ගහක් විදියට දකින්න කිව්වට මේ භාවනා නොකරපිය කෙනෙකුට එහෙම දකින්න බෑ මොකද එයා පරිශ්‍රණයක් කළා යම් ප්‍රමාණයක් අත්දකලා නැහැ නේ ඒක නිසා අද්ද කියලා තියනවා කියලා උපකල්පනයක් කියලා ඒකට කියන අපි සිංහලෙන් කියන උපකල්පන. හයිපොතීසිස් කියලා කියනවා. උපකල්පනයක් දාලා ඒක නිෂේධ කරනවා. ඒක ඔප්පු කරලා වෙන හොයක් නැහැ කියලා. ඉතින් මේක තේරුම් කරලා දෙන්න අමාරු නිසයි කියන්නේ මා දුප්පටි විඥයි කියලා. මේක කියපු බැරුමට පේරෙන්නේ නැහැ. තේරෙ මොකද අපි බෞද්ධයෙක් ගත්තොත් ඕන වෙලාවක් කියනවා නෑ බුදුරජාණන්සේ කිසිම තැනක ආත්මයක් තියනවා කියලා නෑ එහෙනම් කොහොමද මේ මම දැන් මෙතන කියලාවත් පටන් ගන්නෙ මේ මම ඉන්නවයි කියලා ගන්නෙ කොහොමද ඒක බොරු නේද කියලා. ඒක පටන් ගන්නකොට ඉන්නවයි කියලා බාර අරගෙන ඔප්පු කරලා පෙන්නට නෑයි කියලා. ඉතින් මේක 1930 ගණන් වතර වෙනකොට මම 48ට නිදහස ලැබන කිට්ටු කාලේ මගේ විශාල මේ පරණ ඇත්තෝ ඉන්නවනම් දන්නවා ඇති ඒ දවස්වල ඉතින් හැබැයි ඒ කියවලා තියෙන පත්‍රය ගිහිල්ලා තියෙනවා දිගටම බුද්ධ ආගම අනාත්මවාදීද කියලා පොල්ලත්ති බුද්ධ දත්ත අහමතුරු විශාල ලිපි පෙළක් ලියලා තියෙනවා. දෙඹරට ගල් ගැහුවා වගේ බට්ට කැලියට ගිනි තිබ්බා වගේ සේරම දැඟලලා ඇවිල්ලා තියෙනවා. නෑ නෑ බුදුහාමුදුරු අනාත්මවාදී ඕක කවුද කතා කරන්නේ? ඒ කියන්නේ මේ මේ මේ මේ තැන් වල තියෙන අනාත්මවාදයක් නෙවෙයි ආත්මවාදයක් තියෙනවානේ. ඉතින් උගතුන් සහ මේ ස්වාමීන් වහන්සේ අතර එතකොට උගත්තු කියලා හුඟක් අදහස් කරන්න ගිහියෝ. මේ ස්වාමීන් වහන්සේ අතර විශාල වාදයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා කිව්වා බුදුන්සේ ආත්මය පිළිගන්න කියලාත් නෑ අනාත්මය පිළිගන්නත් කියලා නෑ. ඒක ඔප්පු කරලා බලන්න කියලා තියෙනවා. ඉතින් මේ ළඟදී මන්ට මේ ලිපි හම්බෙලා මම බැලුවා දැන් මම කොහෙද ඉන්නේ දැන් කියලා. අපි ඕන කෙනෙකුට කියන්නේ මේක අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලානේ. ඉතින් මේ අනාත්මය අපි කොහොමද ඔප්පු කරන්නේ? එහෙම නැත්නම් ආත්මේ නෑ කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඒක කොහොමද මේ විපස්සනා භාවනාදී සීල සමාධි ප්‍රඥාවට ගැලපෙන්නේ? ඒක කොහොමද මේ සමාධි භාවනාවට විපස්සනා භාවනාවට ගැලපෙන්නේ කියලා බැලුවොත් ඒක හැම කෙනෙක්ම කළ යුතු පරිශ්‍රණයක්. මුළු ලෝකෙම ඉන්නේ බුද්ධඥානසේ සඳහන් කරලා තියෙනවා කච්චායන යේබුයේන ලෝකෝ ද්වේනිශ්චිතෝකෝ කච්චායන යේබුයේන ලෝකෝ මේ මුළු ලෝකයාම දෙකක් ඇසුරු කරගෙන ඉන්නවා එක්ක ආත්මය තියෙනවාම කියන જાතියක් ඉන්නවා එහෙම නැත්නම් නෑම කියන જાතියක් ඉන්නවා නමුත් බුදුහාමුදුරුවෝ දෙකේම තමයි ඉති නෑ ආත්මේ තියෙනවාම කියන කට්ටිය තමයි දේව විශ්වාසය කරන්නේ. සාස්ත්‍වවාදී අදහගෙන හැමදාම සදාකාලික පවතින ආත්මයක් කියනක පරමාත්ම කියලා තියෙනවා. පරමාත්මෙ විදිහින් මේ අනික් ආත්ම මවනෝ ඒ අනුව මැවුම් වාදයක් තියෙනවා ඊශ්වර නිර්මාණවාදී කියලා කියනවා. තව කට්ටියක් කියනවා මේ ආගම් ඔක්කොම බොරු. එහෙම එකක් ඇත්තේ නැහැ. කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියලා කියනවා ණයට වෙලා හරි කමන්නේ නැහැ. ගිතෙල් බීපල්ලා ණය ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. ඉන්නකන් ජොලිය හිටපල්ල මොන ආගමක්ද බොරු බොරුද කියලා අනාත්මවාදයක් උච්ඡේදවාදයක් ගැන කතා කරනවා. ඊට කියන මේ දෙක එකටවත් මං අයිති නැහැ කියලා. කච්චායනහමරන් කරන දෙකේ එකටවත් අල්ලන්න යන්න එපා. ඉතින් දැන් අද අපි මේ පැයක් ඇතුළත උත්සාහ කරන්න හදන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අනුව සාරිපුත්තු සාංශය අපිට කියන මේ අත්ඤ්ඤු කියන මම කවුද එහෙම නැත්නම් මේ ආත්මය කියන එක මොකක්ද කියලා දැනගැනීමේ මේ සත්ක්‍රියාව මට කියන්නේ සත්පුරුෂ ධර්ම කියලා ඒ વિશેයි අපි කොච්චරක් සැදී පැහැදී ඉන්නවද කියන එක. එහෙම නැත්නම් අපි මේ කරන සතියෙන් අපි මේ කරන සතිපට්ඨානේ කොච්චර දුරට එතෙන්ට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඉතින් මේක උගතුන් අතර වලිගය හපා ගන්න ප්‍රශ්නයක්. මේක මට තේරෙන තාලෙට ඇත්තේය කියලා බාර අරගෙන ඒක නිෂ්ප්‍රභා කරන එක තමයි අපි මේ දිගටම කරන්නේ. ඉතින් මේකට හොඳ උපමාවක් එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ ඍජු නිදර්ශනයක් සූත්‍රයක් හම්බ වෙන පොට්ටපාද සූත්‍රයේ. ඒ පොට්ටපාද සූත්‍රයේදී බුදුරජාණන්සේ පින්ඳ පාතේට කල්ැතුව සිවුරු පුරවන පාත්‍රයේ කාතර කරේ දාගෙන එළියට බහැලා බලනකොට කල් වෙලා වැඩි. එතකොට බුදුහන්සේ මේ පින්නපාත යන ගමනේ ළඟ තියෙන පොට්ටපාත කියන ඒ පරිබ්‍රාජකගේ ආරාමයට වඩ. ඉතින් ඒගොල්ලෝ හරි සතුටු වෙනවා අනේ බුදුහාමුදුර වැඩියා කියලා සාකච්ඡාවට පෙළඹෙනවා. එතකොට පොට්ටපාද කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ බලින් කලාතුරකින් අපි බොහොම සතුටුයි. ඉතින් බුදුහාමුදුර කියනවා මම උඹලා එනකොට මම එන උඹලා හයියෙන් කතා කරගෙන ඉන්නේ දැන් නතර කරලා තියෙන මොකද්ද නතර කරපු කතාව? ඒ කියනවා ඒක පැත්තක දෙවිච්ච අය සාන්ති. ඌ නිකන් වල්පල් කතාන්නේ මම ඒක බසෝන්ලා කියන්න මට තියෙන ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අපි උගතුන් අතර මේ කුතුහල ශාලාවේ ලොකු සාකච්ඡාවක් ගියා. මේ සංඥග්ග කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මොකක්ද දැනගන්න. ඉතින් එක එක කෙනෙක් කියනවා මට ඉදිරිපත් කරා සංස මට හතරකින් સમાප්ත වුණා තීරණයකට එන්න බැරි වුණා. සමහර කිව්වා මේ සංඥාව කියලා කතා කරලා ඇති වැඩ නේක හේතු අප්‍රත්‍යයෙන් එන්නේ ඒකට කාටවත් අපිට හිතන්නත් බෑ මනින්නත් බෑ කරන්නත් බෑ ඒ නිසා ඒක පැත්තකට දාන්න තව කෙනෙක් කිව්වලු මේ සංඥාව මුදුවට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය විසින් අනුන්ගේ හිත වශී කරනවා ඒ වශී කරන වෙලාවේදී සංඥාවක් දාන ඔළුවට ඒ අනුව තමයි කටයුතු කරන්නේ තව කෙනෙකුට නෑ නෑ නෑ මේක දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බරපතල දිවියෝ බ්‍රහ්මයෝ මේ මිනිස්යන්ගේ ඔළුවට මේවා දානවා මේ වගේ සංඥාව අපිට එන්නේ නැත්නම් තව කෙනෙක් කියනලු ආත්ම කියන්නේ සංඥාව සංඥා තියෙන ලයි 100 තියෙනවා සංඥා නැතිලා ආත්මේ නැහැ ආත්ම නැතිලා 100 නැහැ. ඔන්නෝම හතරකින් නතරුණයි කියලා බුදුදහම කියනවා මතක් කරලා. ඔය සංඥාව කියන එක මොනවාක්වත් අ හේතු අප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක මම මුලින් මතින් අයින් කරනවා. ඊට පස්සේ මේ දෙයියෝ මැව්වයි සංඥාව ශ්‍රමණක් බ්‍රාහ්මණ විසින් මැව්වය. දැන් සංඥාව කියන්නේ ආත්මය කියන එක නෙවෙයි මම ඔබට කියලා දෙන්නම්. ඔය ඉන්න තැන ඉඳලා සංඥාව අඩු කරන අඩු කරන අඩු කරන යන හැටි. කියලා බුදුන්සේ බොහොම දිග සූත්‍රයක් ඒක විස්තර කරන විස්තර කරන පුදුමාකාර ලස්සනට විස්තර කරනවා. ඒක උඟක් කරලා සතිපට්ඨානට කිට්ටුව. දැන් හොඳ ලස්සනට ගෙනල්ලා බුදුන්සේ සංඥාව ගෙනියනවා. ඒ කිනාටම වටහා ගන්න පුළුවන් වෙලාවකට මොනවක් කරන්න නැති බව එයාට තේරෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් ගෙනියනවා. ඒ වෙලාවෙන් අහන නැගිටට පස්සේ ඉස්සෙල්ලා මතකයක් තිබිලා නැහැ. මම නිින්ද ගිහිල්ලා වගේ ඉඳලා තියෙන. එහෙම නැත්නම් සංඥාවක් තිබිලා නැහැ. හැබැයි එයා නැගිට්ටට පස්සේ දන්නවා එලා නිින්ද ගිහිල්ලා නැහැ. මොනවත් නැහැ එතන. මතක නැහැ. ඉතින් බුදුන්සේ ලස්සන ගෙනිලා ගෙනිලා කියනවා මේක සංඥාවේ යන්න පුළුවන් කෙලවර. ඔකට සංඥග්ග කියලා කියනවා සංඥාවේ අග. මේක මිනිස්සුන්ට දැනගන්න පුළුවන්. දැන් අපේ ලෝකේ සාමාන්‍ය අපිට ස්තුති කරන්න හොඳට මතක තියෙන එකටනේ. අතන තියෙන්නේ මොනවත් මතක නැත්නම් එහා පැත්තමයි නිවන තියෙන්නේ. අපි දන්න කිසිම තැනක මතක් කරන්න පුළුවන් කිසිම දෙයක කියන්න පුළුවන් කිසිම දෙයක නිවන නැහැ. ඕව ජීවිතේ ඉන්නකොටම මකපන්. මැරෙන්න පොඩ්ඩකට ඉසල මොනවා කරන්න නැත්නම් කියලා මැරියන් ඊගාට ආය උපදින්නේ නැහැ. මොනවා හරි මතක් කරන හිටියොත් මරණ වේලාවේදී මොන කුණු කන්දලි වලට ආවත් ඒ අනු උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජීවත් වෙද්දිම පුළුවන් තරම් සංඥාග්ගයට යන්න කියන එක අපිට ඒකෙන් ආදර්ශයට ගන්න පුළුවන්. මම දන්න මෙතන ඉන්න කවුරුවක්වත් ඕක බාර ගන්න කැමතිත් නැහැ. ඕගොල්ලෝට මතක නැතුනොත් ඕගොල්ලෝ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. ගිල්ල උන්ද දෙනවා වහ ටිකක්. බීලිවල ආයේ පිස්සු වට්ටගෙන කාලයක් අනේ යන්තම් තිබුණු මානසික රෝගේ තනියුණා දැන් නම් මට හොඳට මතක තියෙනවා කියලා ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ඔළුවේ තියාගෙන කටුවට උන්නක් දාගෙන පුළුවන් නම් ගිය ආත්මෙත් මතක ගන්න හදනවා පුනරුත්පත්තිය. නැත්නම් තව කෙනෙක්ගේ හිත බල්ලා ඒ කුණු ටිකත් ඔළුවේ දාගන්න හදනවා. පිස්සු හොඳ එක තියෙන. නිවනට යන්නේ සංඥාග්ගේ හරහා කියලා ලස්සන විස්තර කරනවා. ඒක නෙමෙයි මට කියන්න ඕන කාරණා. එතකොට පොට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ මේ ආත්මේ සහ සංඥාව අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. දැන් සංඥාව හඳුන්ලා දීලා සංඥාව ගෙවන හැටි පුත්‍රජාන්සේ කියලා දුන උදාහරණයක් වශයෙන් කියනවා අපි රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ පංච උපාදානස්කන්ධේ දුක තියෙන්නේ. ඒ නිසා සංඥාව නිසා දුක හටගන්නේ මෙහෙමයි. සංඥා නැති තැනට යන්නේ මෙහෙමයි. කැමති කෙනෙක් ඵලයල්. ඒක පුරුදු කරගෙන තිබුණොත් මරණයට පොඩ්ඩකට ඉස්සෙල්ලා ආයෙ එහා පැත්තට චිත්තක්ෂණයක පුනරුත්පත්තියක් නැහැ. ඉතින් එතකොට පොට්ටපාදට තේරෙන ක්‍රමය අහන ස්වාමීන් වහන්සේ මේ සංඥාස ආත්මය අතර සම්බන්ධය මොකක්ද කියලා. එතකොට පොට්ටපාදික බුදුදෙනස්ට අහනවා මෙතන පොට්ටපාද ආත්මය කියලා මොකද්ද අදහස් කරන්නේ කියලා. ඒතට එයාගේ මතේ හැටියට එයා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ ඕලාරි කත්තපටිලාභයේ තමයි ආත්මය කියලා කියන්නේ මේ රූපී කය මේ කෑම කන කය හතරමහා භූතයන් ඇහැදිච්ච එකට මම ආත්මය කියලා කියනවා. ඒතර බුදුනාස් කියනවා ඔබ ආත්මේ නිර්වචනය කරන්නේ මේ රූපේ නම් නැත්නම් මේ රූකඩේ නම් ආහාර ගන්න දේ නම් එහෙම නැත්නම් මේ හතරමහා භූතයන් ඒක නම් ඒක සංඥාවත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ නිසා මට ඔය දෙන්නේ නිර්වචනයේ හැටියට ඕකනම් ආත්මේ සංඥාවත් එක්ක තේරුම් ගන්න කරන්න අමාරුයි කියලා. ඒකගෙන අනේ සාන්ත මට වැරදුනා. ආත්මය කියන එකෙන් මම සඳහන් කරන්නේ මේ ඕලාරිකත්ත ප්‍රතිලාභේ නෙමෙයි. මම අදහස් කරන්නේ මේ මනෝමය අත්පටිලාභයේ ධානයේදී ඉන්නකොට කෙනෙක් ධානයේදී මේ මධ්‍යස්ථානය කරගන්න එකක් තියෙනවනේ. ඒකට කියනවා මනෝමයෝ සබ්බංග පච්ඡංගී අහීනේන්ද්‍රියෝ. අංගපසංග ඔක්කොම තියෙනවා. හැබැයි ෆොටෝ එකක නෙගටිව් එකක් වගේ නිකන් හේවණැල්ලක් වගේ. Taman ඉඳගෙන ඉන්න සේයාව තියෙනවා. හැබැයි ඒක එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඇහැ තියෙන බව දන්නවා නිකන්. ඇහැ තියෙන්න ඕන තැන ඇහැ තියෙනවා. හැබැයි ඇහි රූප බලන තාක්කල් ධ්‍යාන වෙන්න බෑනේ. කනකුත් තියෙනවා. ඒව නිකන් ඉඳුරන් තිබුණට සබ්බංග පච්චංගේ අහීන ඉන්ද්‍රියෝ ඉන්ද්‍රිය එකක්වත් දුර වෙලා නැහැ. මේක තමයි මං ආත්මය කියන්නේ. ඒක බුදුරජාණන් කියනවා ඒක නම් ආත්මය ඒකත් එක්ක සංඥාව ගලපන්න බෑ කිය. ඊට පස්සේ මෙයා කියනවා ඒකත් වැරදි ස්වාමීන් වහන්සේ. මේමුත් එහාට ගිහිල්ලා මේ රූප ලෝකේ සම්පූර්ණ ගවන් කරලා අරූප ධානයක යම් කෙනෙක් ඉන්නකොට සංඥාමය අරූපී ආත්මයක් තියෙනවා. තියෙන එක හුදු මිරිඟුවක් විතරයි. තියෙන එක හුදු හීනයක් විතරයි. ඒක හොඳට තේරෙනවා. ඒකයි සංඥාවේ කල්පනා. බුදුන් කියනවා උඹ ආත්මය කියලා ගන්න අරූපී දේ නම් සංඥාමේ දේ නම් ඒකත් කල්පන්න බෑ කියලා. ඒකවල පොට්ටපා දානවා සාංශුන්ට ওই කියන විදිහට කවදාකවත් මේ සංඥාව කියලා වට දැක ගන්න හම්බෙන්නේ නැද්ද කියලා. බුදුන් කියනවා උඹ වගේ මැට්ටෙකුට බෑ කියලා. කෙලින්ම කියනවා. මේ අන්මිත්‍යා දෘෂ්ටික වෙච්චි මොනවද අදහස් තියාගෙන ඉන්න ඔබ වගේ ඉන්නකොට බෑ. කතාව ඉවරයි. ඊටන්සෙ පින්න පාත යනවා. ගියාට පස්සේ මෙතන ඉන්න ඔක්කොමලා පොට්ට බයදල දොස් කියන්න පටන් ගන්නවා බුදුහාමුදුරු කියන කියන දෙයට එහි කියනවා අපි ඔබතුමා තමයි නායකත්වයේ තියන්නේ ඔබතුමාට කොද්දක් පන්න නැහැ බුදුහාමුදුරු කියන කියන දෙයට මේක කරනවා කියලා අර මනුස්සයට කියනවා අඩ යටිකින් ගහනවා වගේ ගෝලුව ටික ඔක්කොම අරගෙන බයිනවා මේ බුදුහාමුදුරු කියන දෙයට එහි කිව්වයි කියලා ඉතින් මේ මාසෝ කියනවා උඹලා දන්නේ ඔය පොඩි කෙනෙක් නෙවෙයි නෑ නෑ එහෙමනම් අපි මොකටද ඔබහන්සේ ඔබතුමාට අපි මේ මහාන දම් පුරන්නේ අපිට ඔබතුමානේ ලොකු මේ එනේන එක්කනට මොකද මේ තන දීලා කතා කරන්නේ. ඉතින් ඉන්නවා හත් ධම්මසාරති කියලා එක්කෙනෙක් යා කතා කරලා තියෙන දවස් දෙකක් විතර අර නිමුණට පස්සේ එදා බුදුරජාන්සේ නතර කරපු තැන ධර්ම කොටාසයක් තියෙනවා. අපි දෙන්න යන්ද ආය බුදුරජාන්සේ හම්බෙන්න. කියලා ජවනිකාවේ දැන් තුන්වෙනි ජවනිකාව පටන් ගන්නවා. මෙයා පොට්ටපාදතර කතා කරලා කියනවා එතන බුදුරජාණන්සේට කියන්න යමක් තිබුණා. අපිට ඒක අල්ලගන්න බැරි වුණා. බුදුරජාණන්සේ ඔබතුමාට අබෝධ කරන්න බෑයි කියලා කිව්වා. හැබැයි තව ටිකක් තියෙන යන් කියලා. දවස් දෙකකට පස්සේ දැන් මේ දෙන්න යනවා බුදුරජාණන්සේ විවේකී තින් තැනකට. විවේකී තින් වෙලාවට ගිහිල්ලා මේ චිත්තාත්ථ සාරිපුත්ත කියලා කියන්නේ පොට්ටපාදගේ ගෝලෙක්. එයා කතා කරලා බුදුරජාණන්සේ කියනවා අනේ ශාන්සේ දාවබහන්සේ නැත කරපු තැන මානව දැනුමේ හොඳ ලස්සන කෙලවරක් අපිට මේ කරුණාකරලා කියලා දෙන්නයි කියලා. ඒ සාකච්ඡාව ඊට පස්සේ දිගට යනවා. ඒ සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ අර පොට්ටපාද විසින් ඉදිරිපත් කරන ලද ආත්ම සංඥා තුන මේ ප්‍රතිපදාවට දාලා උගන්වනවා. මිනිස්සෙකුට භාවනා කරගෙන ඉන්නකොට මමයා කියන එක. එහෙම නැත්නම් මේ පදනමට ගන්න තැන කේල් ගහක් පොතු ගහන වෙලාව වගේ අර වටේම තියෙන පාට සහිත හරයක් පේන තියෙනවා වගේ තියෙන වටේ ලෙල්ලක් තියෙනනේ කේල් ගහේ. ඒක ගැලෙව්වට පස්සේ ඊට වැඩිය සියුම් පොත්තක් තියෙනවා. ඒක ගැලෙව්වට පස්සේ ඊට වැඩිය සියුම් පොත්තක් තියෙනවා. ඒක ගොඩක් තියෙනවා. එතන රතු රුණු ගෙඩියක් බොම්බයි ලුණු ගෙඩියක් කරනකොට පිටම තියෙන රතු පාට පොත්ත ගැලෙව්වට පස්සේ මැද තියෙනවා එළ පාට සිවියක්. ඒකත් ගැලෙව්වට පස්සේ එන්නේ එන්නේ කියලා බලනකොට පේනවා ඇතුලේ මොකුත් නැහැ කියලා. බැලුව බැලමට නම් රතු රුණු ගෙඩියේ හරයක් තියෙනවා වගේ. කෙහෙල් ගහේ හරයක් තියෙනවා වගේ. බීලුණු ගෙඩියේ මැද මොනවා හරි ඇටයක් ඇති කියලා. එහෙම නැහැ. එනිසා මෙන්න පතුරු ගහන ක්‍රමේ පටන් ගන්නෙ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ භාවනා කරනකොට අපි මේ අත්පටිලාභ තුනක් ගොරෝසු එකකට අපි සමවැදිලා මේ කාම ලෝකේ පොඩකට අයින් කරනවා. ඊට පස්සේ ඒකේ ඉඳගෙන ඊට වැඩිය සියුම් එකකට සමවැදිලා ගොරෝසු එක අයින් කරනවා. ඊට පස්සේ අර සියුම් එකේ ඉඳගෙන ඊටත් වැඩිය සියුම් එකකට සමවැදිලා සියුම් එක අතහැරලා මේ ආත්මය කියලා ගත්ත දේ හරයක් නැති බව විනිවිද පේන දෙයක් බව අරටුවක් නැති බව ඕනම යෝගාවචරයකට අත්දක ගන්න පුළුවන් තැනකට ගේනවා. ඉතින් ඒ නිසා එවැනි ධර්මයක් අවස්ථා තුන හතරකින් තේරුම් ගත යුතු ධර්මික පටන් ගන්නකොට මේකේ ආත්මයක් තියෙනවා කියලා පටන් ගන්නෙ ඒක මේ ඔය තොවිල් නටනකොට තොවිල් නටන්න ගියාම කෙල්ලන්ට හැදෙනවනේ කලු කුමාර දිට්ටිය කියලා එකක්. ඒ ප්‍රේමේ ටිකක් අප්සෙට් ගියාට පස්සේ පිස්සුවක් හැදෙනවා. ඒක කියන්නේ කලු කුමාර දිට්ටිය කියලා කුමාරේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ කුමාරයා දේවතාවෙද්ද යක්ෂයේද නැත්නම් අල්ලපු ගෙදර කොල්ලද කියන දන්නේ නැහැ. නමුත් ඕක ටිකක් හැරයි වැඩි. يعني කලු කුමාරි දිට්ටිය කියන එකක් ওই යක්කු සාත්‍රේ නැහැ. කුමාර දිට්ටිය කියලා එකක් තියෙනවා. ඉතින් අපිත් හිටිය අත්තගෙන කොන්ද යනවා මේ දෙවල් නටන්න යක්කු එලවන්න. ඉතින් මාත් දවසක් ගියා. ගියාට පස්සේ අම්මණේට කලු කුමාර දිට්ටිය වෙයිලා. ඉතින් උදේ වෙනකන් නැටෙව්වා. පෝල් කොටුවක් තියාගෙන ගහලා බෙර ගහලා ගන්නරුවා කියලා එකෙක් හිටියා ඌ බෙර ගහන. ඉතින් නටලා නටලා නටලා උදේ අත හරි ආසය කොල්ලන්න. ඉතින් මං ගියාට පස්සේ මට තේරෙන්නේ නැහැ. මං ඉතින් බලා හිටියා මේ මොකද ඊට පස්සේ කිව්වා එතන ඇත්තටම යකෙක් හිටියේ නැහැ. මං යකෙක් බන්දලා තමයි නැටෙව්වේ කිව්වා. දැන් තොවිලේ නටන්න ඕන නිසා මිනිස්සු ආවට පස්සේ බලනකොට මේකිට පිස්සු නැහැ. දැන් පිස්සුවක් දාන්න එපා. දැන් හිතුව දෙනකන් තොවිල් නටන්න එපා. යකෙක් බන්දනවනේ. මේ වගේ තමයි ආත්මයක් බන්දනා බුදුහාමුදුරුවෝ. බන්දලා තොවිල් කරලා එළවනවා. එසකට ලොකු සාන්තියක් එනවා. ඒ බන්ධන පළවෙනි ආත්මේ තමයි ඕලාරික අත්පටිලාභය. ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ අහන්න කියනවා හිතෙන් මම කියාගන්න මේ ශරීරයේ කොච්චර වෙලා හිත ඉන්න කැමැතිද කියලා. මේක අතීතයට යනවයි කියලා කියන්නේ වර්තමානයේට ඉන්න කැමැති නැහැ. අනාගතයට යනවයි කියලා කියන්නේ මේක ඉන්න කැමැති නැහැ. වෙන කෙනෙක් ගැන හිතනවයි කියලා කියන්නේ මේ කයේ ඉන්න කැමැති නැහැ. වෙන තැනක් ගැන හිතනවා කියන්නේ මේකේ ඉන්න කැමති නැහැ. ඒසා හිතට කියනවා මේ ආත්මපටිලාභය කියන්නේ ගිය ආත්ම කරපු ලොකු පිනක්නේ. manussත් ප්‍රතිලාභේ. උඹ කොච්චර වෙලා මේ ලැබපු manussත් ප්‍රතිලාභේ ඉන්න කැමතිද කියලා හිතට දෙනවා පොඩි අභියෝගයක්. හිත දන්න දහංගට දාලා දන්න ට්‍රික්ස් ප්ලේ කරලා කියන ඔතන නම් බෑ කියලා. මට අතීතේ ඉන්න පුළුවන් අනාගතේ ඉන්න පුළුවන් වෙන කෙනෙක් තන ඉන්න පුළුවන් වෙන තැනක ඉන්න පුළුවන් ඕකෙනම් බෑ කියලා. එතකොට බුදුරජාණන් අහනවා එනම් ඔබ ගියාත්මේ manussාත්ම භාවයක් ලබන්න පින් කරලා ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභය ඉඳුන් හිටුන් පහසුකම් බලන්න කැමති නෑ. අපි අම්මගේ සපතුක් බලන්න යනවා. තාත්තගේ සපතුක් බලන්න යනවා. ගම් වතුරට අහුවෙච්ච කට්ටියගේ සපතුක් බලන්න යනවා. ඉස්පිතාලේ ඉන්න එකනගේ සපතුක් බලන්න යනවා. උඹේ සපතුක් බලන්නේ කොයි වෙලාවයි? චිත්තක්ෂණයක් නෑ ජීවිතේ. චිත්තක්ෂණයක්වත් අපේ ජීවිතේ නැහැ. මමයා ගැන කල්පනා කරලා මේ මමයාගේ සුභ සිද්ධිය, එහෙම නැත්නම් මමයාගේ අත්ත කුසලය, අර්ථ සිද්ධිය ගැන එක එක්කත් කල්පනා කරන්නේ. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසවිච්ච කියලා කර්ණිමිත සූත්‍රයේ බුදුරජාණන් කියනවා අර්ථ කුසලයේ සලසන්න වූ විසින් අත්කුසලී කියන මේ අත්තන් යුගයෙන් එක. මමයා කවුද කියලා දැනගන්න කැමති කෙනෙක් විසින් සක්කෝ හැකි සංඥාව ගනින් මේ හිත ඉන්න කැමති නෑ වර්තමානයේ. හැබැයි උත්සාහ කළොත් හරියනවා. ඒ නිසා නැවත නැවත උත්සාහ කරලා වර්තමානයේ හිත, කයෙහි හිත, මෙතන හිත තියෙන එක තමයි මේ ඕලාරික අත්පටිලාභය කියන එකට පරිේශණය පටන් ගන්න තැන. අපි කියනවා සතිය කියලා නැත්නම් සති මාත්‍රය කියලා කියනවා. මේ නිස්සාරණ වනේ මොනම දෙයක්වත් අපි උගන්වන්නේ මේ සති මාත්‍රේ පමණමයි උගන්වන්නේ. පුළුවන් නම් අභියෝගයක් දෙනවා උඹලා මොන ශිල්ප ඉගෙන ගන්නවත් මොන දක්ෂකම් තිබුණත් මොන පොහසත්කම් තිබුණත් තිබුණා පුළුවන් නම් බලපන් මෙච්චර පෙරපින් කරලා ලැබිච්ච manussත්ත ප්‍රතිලාභේ බුද්ධෝත්පාද කාලේ ක්ෂණ සම්පත්‍ය උපයන්න පුළුවන්ද කියලා? එක්කෙකුට බෑ එක්කියෙකුට බෑ. බෑ අහන්න දෙයක් නැහැ. මොකද අපිට ගොඩාක් වැඩ තියෙනවා ගොඩාක් යුතුයකම් තියෙනවා ගොඩාක් වගකීම් බහර තියෙනවා මේ සේරම ප්‍රමාදේ කියලා බුදුහාමුදුරු කියනවා අප්‍රමාදේ වෙනවා නම් අපිට කරන්න තියෙන්නේ අපිට එළඹ සිටි සීයෙන් මේ ලබාගත් ඕලාරික අත්පටිලාභයට ගන්න පුළුවන් නම් බලන්න අද දවස උදේ සාකච්ඡා උදේ නෙමෙයි දවල් සාකච්ඡා කරවරු කමඨාන් සුද්ධ කියන වෙලාවේදී කයට හිත ගත්තාම මොන තරම් පෙරලිද කියලා බය හිතෙනවා මේක කුඩු කුඩු වෙලා විසිරෙනවා ඉදිමෙනවා වැක්කිරෙනවා එක පැත්තක් විතර නලියනවා අනිත් පැත්ත බෑ කියනවා ඇවිදිනකොට කලන්තේ හැදෙනවා නිදිමත හැදෙනවා බීල වගේ හිතෙනවා ආත්මයකට හිත දාපු ගමන් සතිය පිහිටවපු ගමන් හෝල් කෝටු අරගෙන කලු කුමාර දිත්තේටි කෙල්ලට නටවන්න ගත්තා වගේ නටන්න ගන්නවා ඉතින් මේගොල්ලෝ තොවිල නට කරලා දූවනවා එහෙම වෙන්නේ කොහොමද භාවනා කරනකොට එහෙම නටන්න බෑනේ කහ පාට පේන්නුනේ ඊමගක් පේන්නුනේ දිවි ලෝකෙ පේන්නුනේ මේන් බොලේ වේවිනුට මොනවයි පේන්නේ නහයෙන් හොටුවක් එන්නවා පේනවා කටෙන් කෙලවක් එනවා පේනවා කන කහනවා තේරෙනවා ඇවිදිනට වලුල් කර රිදෙනවා අනිකලට දණිය රිදෙනවා හත් දිලව්වයි මේ ඔක්කොම ආත්මපටිලාභේ බාර ගැනීමේ පළවෙනි ලකුණ භාවනාවට පිවිසෙන එලිපත්ත මෙන් එහාට තමයි භාවනා තියෙන්නේ කියලා කියලා දෙන්න කොච්චර බණ කියන්නේ භාවනා කරන්න ගියාට පස්සේ කයට හිත ආවට පස්සේ මේ කයේ කෙරෙන නාඩගම් ටික මේ කයේ කෙරෙන අස්වාභාවික ටික ඕනේ භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න භාවනා කරනකොට ඔළුව සාක්කුවේ දාගෙන බුදි ඉතින් කට්ටි හිතන්නේ උනේ බුදුහාමුදුරගේ මේ හරියටම පළඟ බැඳ වාරිලා මේ මේ පద్මාසනේ ඉඳී කියලානේ තියෙන්නේ. අනේ භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න නරලෝ හොල්මන් ඔක්කොම දැක් ගන්න පුළුවන්. එක්කෙනෙක්වත් කැමති නෑ ඒක භාවනාවක් කියලා දැනගන්නවක්වත් භාවනා මධ්‍යස්ථානක මේ බව වෙනව දැනගන්නවත් කැමති නෑ. ඒ නිසා හරිය කට්ටිය කැමති තනියම ගහක් යටට භාවනා කරන්න නැත්තම්. මේ ශරීරයේ මේ හොල්මන් ටික කාටවත් නොපෙන්න. මේක නිසා තමයි මහසිසඩෝ ස්වාමීන් වහන්සේ සමුහ භාවනා ක්‍රමයක් හැදුවේ. හැදුවට පස්සේ බලන්න පටන් ගන්නකොට නම් හරියට ඉර ගහලා කොටුවට තියලා වාඩි වෙච්චාම ටික වෙලා ගියාම මොකද වෙන්නේ කයට? වැක්කිරෙනවා වැලමදුලක් වගේ හිස්මල්ල කෙලින් නොසිටි මේකට මේක අත්පටිලාභේ තේරුම් ගැනීමේ ඕලාරික අත්පටිලාභේ තේරුම් ගැනීමේ පළවෙනි පාඩම උඹට තියෙනවයි කිව්වට ආත්මයක් බලපං කයවත් කෙලින් තියාගෙන ඉන්න බෑනේ සක්මන් කරනකොට වැක්කිරෙන්න පටන් ගන්නවා එහෙ මේ විසි වෙන්න පටන් ගන්නවා නිදිමත වෙලා වගේ බීලා වගේ ඉතින් මේකට බෙහෙත් අහනවා භාවනා කරන්න කියලා කොයි වෙලාවක හරි අරමුණට හිත ගිය ගමන් ඔළුව කරකෙන්න පටන් ගන්නවා ඉතින් කියනවා දැන් ඔළුව කැරකෙන්නේ නැති වෙන්න කොහොමද භාවනා කරන්නේ? ඉතින් කියන ඕක තමයි ඔන්න ඔබ ආත්මය කියලා බාරන්න දෙන්නේ ඕක. කැමති නම් කරපන්. කිසිම කෙනෙක් Tamange කයේ ප්‍රകൃතියට ප්‍රේම කරන්නේ නැහැ. গিදර ගෑණික කයට ප්‍රේම කරනවා මිනිහා. ගෑණි මිනිහාගේ කයට ප්‍රේම කරනවා. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා හරි ගස්සන හැටියෙන් පේනවා කොච්චර Tamange ශරීරයට ද්වේෂ කරනවාද කියලා. කෙල්ලෝ මෙච්චර ලස්සන මොකටද මෙච්චර බියුටි පාලර් කියලා අහලා තියෙනවා ත්‍රී වීලර් එක පිටිපස්සේ ගහලා තිබුණා. Taman so ප්‍රകൃතියෙන් ලස්සන නම් ආයේ මේ සෙන් ගාගෙන මව අපාගෙන මූණත් හඩුව හදාගෙන යන්න ඕන කමක් නැහැ. හැබැයි හිම හදන එක හොඳයි නැත්තම් හඩු ගඳ පිට આવොත් ඉන්න බෑනේ මේකේ. ඒ නිසා ඔය සෙන් ටිකක් ගාගෙන සුද්ධ කරන එකට මම නම් හරිම කැමතියි. නැත්තම් ප්‍රයිවට් බස් එකකට ගියාම වක්කාර එනවා අප්පා. ඇයි මේ හඩු ගඳ ඉතින් ඇඳලා කියලා හිටපල්ල. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න තමන්ගේ ශරීරයට තමන් කැමති එකම කෙනා බුදුහාමුදුරු විතරයි මහා පුරුෂයා. දිසක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව බුදුසහන්සේ දෙවුර වහලා පාරේ යනකොට බුදුන්සේ දන්න මහා පොළොවත් හෙල්ලෙනවා කියන. උන්වහන්සේ ඒකට ආදරේ කරපු නිසා තමයි තේරුම් ගත්තේ මේ ඕලාරික අත්පටිලාභය කියන එකේ හැම අංශුවක් වෙනම උන්වහන්සේ ඇවිදිනකොට උන්වහන්සේ දාන. මඹයක් තරන්තර බලාගෙනලු යන්නේ. ගව්වක් තරන්තර තියෙන හැම රූපම් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ශබ්ද පිළිබඳ අවබෝධයක් තියෙනවා. වෙනදී ඔක්කොම දන්න මොකද උන්නාදී කය ගැන දන්නවා. මේක කාලගුණ දෙපාර්තමේන්තුවේ පරිශනාකාරයක තියෙන උපකරණ ටිකක් වගේ මේකේ තියෙන්නේ. හොඳට කය නඩත්තු කරන්ඩ වහින් දෙනකොට කීයත හැකි. පායන් දෙනකොට කීයත හැකි. මොකද වෙන්නේ කියලා. අපි ඒක පැත්තක දාලා මීටර හොයනවා වැස්ස වහිනවද කියලා බලන්න. මොන්න මීටරයක්වත් ඕනේ නැහැ මේ ඕලාරික අත්පැටිලාභයට හොඳට සලකන්න. මේ රූපලාවන්‍ය නෙවෙයි මම මේ කියන්නේ. හොඳට පట్టල වාඩි වෙන්න. වාඩි වෙලා කියන්නේ මම කිසිම දෙයක් අදිෂ්ඨාන කරන්නෙත් නැහැ. කිසිම දෙයක් පතන්නෙත් නැහැ මේ කයට ප්‍රේම කරන. ඒකට බුදුහාමර කියන්නේ සුඛී අත්තානම් පරිහරා. අවේරෝ හෝමි අභ්‍යවජ්ජෝ හෝමි අනීගෝ හෝමි මේ තුන වැටෙන්නේ රාග ద్వේෂ මොහ චරිත වලට. සුඛී අත්තානම් පරිහරාම කියන්නේ ප්‍රඥා චරිතේ. මට හම්බෙච්ච ලස්සන බුද්ධ ශාසනය. මට හම්බෙච්ච ලස්සන manussත්ව ප්‍රතිලාභේ. මම ක්ෂණ සම්පත්තියට යන වාසික නුගත මෙනි වෙන කියන්නේ. තමන්ගේ මේ ඕලාරික කයට සමවැදිලා ඒක 100ට 100ක් බුද්ධි විඳිනවා. ඒ හැම වෙලාවෙම මම දැන් මෙතන. මේකේ තියෙන මේ ඕලාරික අත්පටිලාභය පිළිබඳව කියන කතාවට එකතු කරන්න පුළුවන් තව එකක් තමයි. ඒක හරීම ආශා උපදවනවා. කොයි වෙලාවක හෝ Tamanට කයට හිත එළඹෙයි කියලා හිතන්න. අපේ එළඹසිටි සීත කියලා කියන නැත්නම් අප්‍රමාදම කියලා. ඒ අත්දැකීම මොනම භාෂාවෙන්වත් කියන්න බෑනේ. මම දැන් වර්තමාන මොහොතේ එළඹුණා. ඒක තේරෙනවා අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක් නෙවෙයි. දැන් කොහොමද මේක විස්තර කරන්න කියන්න බෑනේ. මොනම භාෂාවෙන්වත් බෑ. ඒ තරම්ම ගැඹුරුයි. ඒ නිසා මේ කයට ප්‍රේම නොකරන සාපේ තමයි සංසාරිකයන්. මේ කයට සමවදින්න පුළුවන් එකම ජීවිතේ මනුෂ්‍ය ජීවිතේ විතරයි. තිරිසනෙකුට කරන්න බෑ. තිරිසනේ දන්නෙත් නෑ ඒක. ඒක නිසා බුදුසසුන කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. මෙච්චර ආසාවෙන් ගිය කැලේ මෙච්චර ආසාවෙන් හොයාගත්ත ගහක් මුල මෙච්චර ආසාවෙන් හොයාගත්ත මේ ශූන්‍යකාරය කියලා හොඳට පట్టල වෙලා පట్టල වෙච්ච කය හිතින් ගණ්ඩේ කියලා කියනවා. ආභෝග කරන්නයි කියලා කියනවා. පොඩ්ඩක් හරි මානසික අසහනයක් තියෙනවා නම් පිස්සු හැදෙනවා. ඇස් දෙක වහන්න බයක් තියෙනවා නම් කවදාකවත් තමන්ගේ කය ආභෝග කරන්න බෑ. කය ආභෝග කරපු වෙලාවේ අත්දැකීමක් තියෙන කදාත් විස්තර කරන්නත් බෑ. ඒ තරම්ම ගැඹුරුයි. අපි මේකට කියනවා සතිය කියලා. ඒ නිසා කායෙන් හරි ඇහුවොත් එයා ඉතින් චෝදනා කරන අනේ සඳේ හිත පිට ගියා, සද්ද ඇහුණා, වේදනාව ආවා, හිතවිලිය හොඳ හොඳ හොඳ. ඒකට ඇහුවොත් කොයි වෙලාවක හරි මේ ඉඳගෙන ඉන්න කයට හිත ගිය වෙලාවද කියලා ඔව් ඔව් කොහොමද එහෙම ආ ඒක කියන්න දන්නේ නැහැ හිත පිට ගියේ වයිද චෝදන ලයිස්තුවක් තියෙනවා ඇහුවොත් එimhe කොයි වෙලාවකවත් පොඩ්ඩකටවත් කයට හිත ආවේ නැද්ද කියලා චෝලෝකල් කියනවා ආවා කොහොමද ඒක කියන්න බෑ ඒ නිසා අපි යෝගාවචරය අමාරුකද මිල්ලක් කරන්නේ ආභෝග කරලා තමයි හොඳට පట్టල වාඩි වෙලා වාඩිලා ඉන වෙලාවට එනවනේ දුවන පයින් රිලවා වරින් වර මේකට එන වෙලාවක් යන අන්නේ ආපු වෙලාව මොකද වෙන්නේ කියලා ඒකට කියනවා ඕලාරික අත්පටිලාභය කියලා. ඒකට ආපු වෙලාවේ එකක් සතුටු වෙන්න පුළුවන්. මොකද්ද මුළු ලෝකෙම අමතක කරන්න ඕනේ කයට හිතේන්න. කවදාවත් නැතුව කරන්න බෑ. මේ කාම ගුණයන්ගේ හැසිරෙන හිත රූප බලන්න තියෙන, ශබ්ද අහන්න තියෙන, ගඳ රස පහස විඳින්න තියෙන කවම හිතකින්වත් මේ කය බුද්ධි විඳින්න බෑ. ඒක ඔක්කොගෙම කරන්නේ වෙන කෙනෙකුට, වෙන තැනකට, වෙන වෙලාවකට හිත දුවනවා. ඒක නිසා අපිට තියෙනවද ඉන්ද්‍රිය සංවරයක්? මම පොඩ්ඩකට ඇස් දෙක වහ ගන්නවා මේ රූප ලෝකෙන් සමුගන්න. මම ශබ්ද ලෝකෙන් සමුගන්නවා කන් දෙක වහන්න බෑනේ අපිට. නිස්සද්ද තැනකට ගිහිල්ලා. නැත්තම් ඇහෙන ශබ්ද ගණන් නොගෙන. ගන්ධ රස පහස විඳින්න එපා. බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ අත්දැකීමට හිත ගිය ගමන් යෝගාවචර ගා චෝදන ලයිස්තුවක් තියෙයි. හැබැයි බුදුරජාණන්සේ සඳහන් කරන මුළු ලෝකයක් සම්බන්ධ අසහනය මුළු ලෝකයක් හා සම්බන්ධ අති දරතේ පරිලාහය ඒ වෙලාවේ නැහැ. තියෙනවා පරිලාහයක් කය හා සම්බන්ධ පරිලාහයක්. කය හා සම්බන්ධ දර්ථයක්. කය හා සම්බන්ධ ඝර්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ කය හා සම්බන්ධ ඝර්ෂණයේ හිත තියෙන තාක් ලෝකයක් ආතති ලෝකයක් අසහන ලෝකයක් දරත ලෝකයක් පරිලාහ නැහැ කියලා තේරුම් කරලා ගන්න පුළුවන් නම් ඒ වෙනකොට අපේ කෙලෙස් වලින් 95ක්ම ගිහිලා ඉවරයි. ඕනම වෙලාවක මේ ඕලාරික අත්තපටිලාවේට හිත අරගෙන මම දැන් මෙතන වාඩිලා ඉන්නවා. මම සුවසේ වාඩිලා ඉන්නවා. මම මේ ඉඳුන් හිටුන් පහසුකම් ටික ලබන්නේ කියලා දන්නවනම් ඒ කියන්නේ මේ කයට හිත ඇරගෙන ඒ පිළිබඳව සමාදම් වෙලා ඒ පිළිබඳව ප්‍රමෝද හිතක් පහල කරගෙන ඒ පිළිබඳව පටිලාභයක් මට ලැබුණේ මට මේ ලාභයක් ලැබුණේ බුද්ධ ශාසනය කියන්නේ මේකයි මොකද්ද මගේ කයේ මගේ හිත තියෙනවා හිත ගෙවෙදිලා හිත gedera මෙන්න මේකට සමාදම් වෙන මනුස්සයාට විතරයි මේ ලෝකේ නිවනක් තියෙන්නේ ඉතින් පෞකාරයට කවදාකවත් කයට හිත ආපම ස්පාසුවක් එන්නේ නැහැ. මානසික අසහන තියෙන කරන්න එන්නේ නැහැ. අමිත්‍යා දෘෂ්ටික කවදාත් උත්සාහ කරන්නේත් නැහැ. බෞද්ධයත් කරන්නේ නැහැ. මම මේ අවුරුදු 40ක් විතර ওই ශේෂ්ඨේ ඉන්නේ. කිසිම කෙනෙක් කැමති නැහැ මේ හම්බෙච්ච ශරීරයට හිත තියලා ඉඳුන් හිටුන් පහසුකම කියලා කියන්නේ. ඒකට කියනවා සුඛී අත්තානම් පරිහරාමි කියලා. තමන්ගේ ආත්මයේ සුවසේ පරිහරණය කරලා ඒකට සතුටු වෙන මිනිස්සෙක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. එයා හිතන්නේ මට ලස්සන ගෑණියක් හම්බුනොත් සතුටුයි කියලා. එයා හිතන්නේ මට කාර් දෙකක් හම්බුනොත් සතුටුයි කියලා. එයා හිතන්නේ මට ප්‍රොමෝෂන් එකක් හම්බුනොත් සතුටුයි කියලා. එයා හිතන්නේ මට රට යන්න හම්බුනොත් සතුටුයි කියලා. ලයිස්තුවක් තියෙනවා මේ හම්බ වෙච්ච ක්ෂණ සම්පත්තිය අහෝ දුර්ලභෝ manussත්ත පටිලාභෝ අහෝ බුද්ධෝත්පාද කාලෝ අහෝ ක්ෂණ සම්පatti එකක්ක සතුට වෙන කෙනෙක් නැහෙනි එකම ඉස්කෝලේකවත් ওই පාඩම උගන්වන තැනක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න උඹට මේ ලැබිච්ච manussත්ත පටිලාභයක ලොකු දෙයක් ඔක විඳපම් මිනිස්සයෝ ඔක ජීවත්වයන් මිනිස්සයෝ අර කැරක්ටරලි පිටිපස්ස යන බූරුවෙක් වගේ අර දෙඤ්ඤම් කියන රස්සාවටයි දෙඤ්ඤම් කියන ගෑණිටයි දෙඤ්ඤම් කියන දෙයට මේ කඹුරන කැඹිරිල්ල ඒකට මේ මනසට කවදාකවත් අත්පටිලාභේ සතුටක් නැහැ. අත්පටිලාභේ සතුට නෙවෙයි නිවන කියන්නේ. ඒකෙන් තමයි මකරතොන්. එතනින් තමයි දොරට වඩින්නේ. එතනින් තමයි එලිපත්ත. මේක ඇති වෙච්ච දවසේ මේ මානව ඉතිහාසයේ කවදාකවත් බුදුහාමුදුරට කවුරුවක්වත් මේ තමන්ගේ කයට හිත තියාගෙන ඉඳිල්ල නැත්නම් අපි ඔකට කියන්නේ කායනුපස්සනාව කියලානේ. සිංහලෙන් කියන්නේ කාගියාසි. කය අනුවගේ සිහිය. සතිපට්ඨානේ මුලින්ම තියෙන්නේ ඕක. දැන් බුද්ධ ආගමේ ප්‍රොෆෙසර් කෙනෙක් අල්ලලා අහන්න බහන්න විශ්වවිද්‍යාලේ තියෙන දෙපාර්තමේන්තුව ගිහිල්ලා අහන්න බලන්න ඔයගොල්ලෝ මේ පැය 36 ලෙක්චර්ස් දෙනවා 66 ලෙක්චර් දෙන එක චිත්තක්ෂණයක්වත් කියනවලු කියලා අනේ ඉඳගෙන ඉන්න බව දැනගන්න උත්සාහ කරපන් කියලා ලෙක්චර් රූම් එකේ ඒ ප්‍රොෆෙසර් පොඩ්ඩක් ඉඳලා ඔන්න මම වාඩි වුණා උඹලත් පොඩ්ඩක් වාඩි වෙලා පොඩ්ඩක් බලමු මේක වෙන්නේ කියලා එකම තැනකවත් නැහැ දැන් අපේ බයියෝ ඔක්ස්ෆර්ඩ් යනවා බුද්ධ ආගම ඉගෙනගෙන ඉන්නේ. එහෙ තමයි හොඳ බඩු තියෙන්නේ. එහෙ තමයි PhD එක අපිට උගන්වන්න ඉන්නේ. ඒ බයියලා එනවා මේ තිවුර දාගෙන අපටත් නයි පෙන පෙන්නන්න එනවා. එක්කෙකුට විනාඩියක් හැත් දෙක වහගෙන ඉන්න බෑ. ඕලා හරි ගත්ත ප්‍රතිලාභයක් දන්නේ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක සතුටු වෙන්න පුළුවන් නම් අනේ මගේ කයට මම සතුටින් මෙච්චර විනාඩි 5ක් මට ඉන්න පුළුවන් 10ක් ඉන්න පුළුවන් 15ක් ඉන්න පුළුවන් කියලා අරගත්ත කෙනෙකුට කවුරු චෝදනා කර නැහැ නෑ ඕක නෙවෙයි හොඳ එක මේක කියන කවුරුත් නැහැ මොකද බුදුහාමර අපිට කියලා දීලා තියෙනවා මේ ලැබිච්ච අත්පටිලාභය ගත්තොත් මනසයි ගත්තොත් වර්තමාන තමන්ගේ කායද ලෝකයක් දුක් කරදර නැහෙනේ ඇමරිකාවේ සුලිසුලන් ආපම අපිට මොකෝ ආර්ථිකය වැඩිච්චාම අපිට මොකෝ මගේ මේ කයෙන් මට යන්න පුළුවන් ගතිය මං උප්පත්තියෙන් ලැබු මානවයිචවාසිකමක් නේ. ඒ නිසා ඒ වෙනකොට ඇති වෙන අසහනේ තේරුම් ගන්න බැරි නිසා අපි කියන කයට හිත ගත්තාම කයි වැක් කිරනවනේ. කොන්දරි දෙනවනේ. බෙල්ලේ අමාරු වෙනවනේ. ඇවිදින්න ගියාම කොන් එහෙට මෙහෙට යනවනේ කියලා කයෙන් එන දරතය කයෙන් එන පරිලාය මහා ලොකු දෙයක් කරගන්නවා. එයාට තේරෙන්නේ නැතුව ඒක පැමිණීම නිසා ලෝකයක් දුක් කරදර නැති වෙනවා කියලා බුදුහාමර අපිට කියලා තියෙන එක බදක නැතිව. ඒක නිසා මුද්‍රජාන්ති කියනවා යම් වෙලාවක පොට්ටපාද බොය කයත් තමද කරලා, gederat මේ ගියත් තමද කරලා, වස්තුත් තමද කරලා, අරක බාන තමද කරලා, රන්මිලි මුතුමුත් අවද කරලා. හිතපන් යම් වෙලාවක කයට හිත ගත්තයි කිය. එතකොට උඹට ලෝකයක් කරදර නෑ. හැබැයි උඹට කරදරයක් තියෙනවා කයට සීමා වෙච්ච කරදරයක්. ඒක කරදරයකට ගන්න එපා. ඒකට සතුටු වෙන මේ භාවනා ප්‍රතිඵලයක් කිය. සතිය පිහිටව බවට. අන්න එතකොට උඹට තේරෙයි ඊයේ චිත්තක්ෂණයකට අද දෙකක් ඉන්න පුළුවන්. හෙට වෙන තුනක් ඉන්න පුළුවන්. මේ කයේ හිත පවත්නවා කියන්නේම විශාල දුක් කරදර ප්‍රමාණයක් වර්තමාන වශයෙන් ගෙවා දැමීම. ඊට පස්සේ බුදුරජාණන් සසනා කරන දැන් කයේ හිත පැවැත්වීම දිගින් දිගට කරගෙන යනකොට යම් කිසි කෙනෙකුට මේ කය කියන්නේ හතර මහා ධාතුන්. පට වියාපෝ තේජෝ වයිදින් එහාට ගැඹුරට යන්න හදන්නේ මම. ඔව්. ඉතින් මේ හතරමා ධාතුන්ගෙන් හතරම ඉස්සර වෙන්නේ හතරෙන් එකයි ඉස්සර වෙන්නේ. වායෝ ධාතුව ඉස්සරුණු තනි තුන් දෙනාම පස ගන්න. තේජෝ ධාතුව ඉස්සරුණු තනි තුන් දෙනාම පස ගන්න. පඨවි ධාතුව ඉස්සරුණු තනි තුන් දෙනාම පස ගන්නවා. මොකද පඨවි ධාතුව නටන්නේ ආපෝ වායෝ තේජෝ කියන වයි වේදිකාවේ. ඒකට මේ මේ වෙලාවේදී මේ මතුවෙච්ච එකන විතරක් බලපං. නැතිව ගැන හිතන්න යන්න එපා. ඒතර කයෙන් එන පරිලාහයත් හතරෙන් එකයි උඹට වැදගත් වෙන්නේ ඉස්මතු වෙන එක විතරයි. එන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඉඳගෙන ඉන්නකොට ඉස්මතු වෙන්නේ වායෝ ධාතුව. සක්මන් කරනකොට ඉස්මතු වෙන්නේ පඨවි ධාතුව. ඉතින් ඒ නිසා ඉඳගෙන ඉන්නකොට වායෝ ධාතුව මතුවෙනවා. දැන් දැනගන්න වායෝ ධාතුව මතුවෙනවා කියන්නේ අනිත් තුන් දිනාගෙන් වෙන කරදර නැතිවීම. ඇවිදිනකොට පඨවි ධාතුව මතුවෙනවා කියලා කියන්නේ ඊටු තුන් දෙනාම කරන්නේ නැති මේ එකෙක් දන්නවයි කියලා කියන්නේ තුන් දෙනේ ප්‍රතික්ෂේප කිරීම. මේක තේරෙන්නේ අර මතුවෙච්ච එකනට චෝදනා පත්‍රයක් දෙනවා. ඒක තමයි කියන්නේ ධම්මඤ්ඤු නෑ අත්ඤ්ඤු නෑ ඊට පස්සේ අත්ඤ්ඤුත් නෑ මේ වෙලාවේ මමයා තේරෙන්නේ මට හුස්ම පොදේ මේ වෙලාවේ මමයා මට තේරෙන්නේ සක්මනේ ඉතින් ඒ වෙලාවේ පටවි ධාතුව මතුවලා තිනවා මේ පටවි ධාතුව ආවනම් ආපෝ ධාතුවෙන් ධාතක දෙයක් පරිලාහයක් නෑ වායෝ ධාතුවෙන් දහර දෙප්පටලා හයක් නැහැ. තේජෝ ධාතුවෙන් පඨවි ධාතුව තියෙනවා. ඒකට කනගාටු වෙන්න එපා. ඔක සතියෙන් හම්බ වෙච්ච ප්‍රතිඵලයකට ගණන් ගන්නයි කියලා. ඊට පස්සේ අපි යමු ඊටත් වැඩිය ගැඹුරකට. අද තුන්වෙනි දවසේ නිසා මම හිතනවා කීප දෙනෙක් තේරුම් ගන්න. දැන් මේ බලබලා ඉනකොට හුස්ම ටික හුස්ම ටික නැති වෙලා ගියයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් චෝදනා කරන්න දෙයක් නැතිකම තමයි එකම චෝදනාව තියෙන්නේ. අයියෝ දැන් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මම මොකද ස්වාමීන් වහන්සේ කරන්න කියලා විශාල ප්‍රශ්නයක් මතුවේ. මොකද මේ කක්ක නැතුව ජීවත් වෙන්නම බෑ. අර කෙලස් ටික නැතුව, අර දරතේ නැතුව, අර පඩිලාහේ නැතුව. ඉතින් බුදුරජාණන්සේ කියනවා කයට හිත ගත්ත තැන ඉඳලා ආනාපානේ ගෙවම් කරන තැනට යනකම් මේ තියෙන ඊගාවට මනෝමය අත්පරිලාභය. එයා හොඳටම දන්න ලෝකෙන් මං අයින් වෙලා. මට හුස්ම ටික පේනවා. මං හුස්ම ටික හොඳට චීන කන්නඩියක් දාලා බලනකොට හොඳට විස්තර බලනවා. බලන්නේ මොකටද? මනෝමය අත්පටිලාභේ කොහොමද කියලා දැනගන්න. එතකොට ඕලාරික අත්පටිලාභේ නැහැ. කයත් නැහැ. හුස්ම පොද විතරක් තියෙනවා. මේක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දීගං වාස සන්තෝ දීගං අසතාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අසතාමිති පජානාති විදිහට මේ හුස්ම පොද සිවුම් වෙලා යනවනේ සිවුම් වෙලා ගියාට පස්සේ ආඩ පේනවා හුස්ම තියෙනවා වගේ සංඥාවක් තියෙනවා හැබැයි නාසිකාග්‍රේ වදින ගතිය මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා අල්ලන්න බෑ හැම මැරිලා නැහැ. සංඥාව තියෙනවා. එතකොට යට කිතකි දැන් ලෝකයක් කරදරත් නැහැ, කයේ කරදරත් නැහැ. දැන් සංඥාවක් විතරක් කරදරයක් තියෙනවා. ඒකට කියනවා අරූපී අත්පටිලාභය කියලා. ඒක හුදු සංඥාමයයි. මතුවෙන්නේ සංඥාවක්. ඒ කියන්නේ හැඟීමක් විතරයි. සංඥාවට කියලා කියන්නේ අපි හුදු හැඟීමක් නැති වෙන්නේ තැඟීමක් විතරයි. මතුවෙන තාක් හැඟීම්, නැති වෙන තාක් හැඟීම්. හීනකදී මතුවෙන දේවල් සහ හීනකදී නැති වෙන දේවල්. ඒවා හරියට වතුර ඇඳපු අකුරු වගේ. වැල්ලේ හදපු මාලිගා වගේ චෝක. මාලිගා ලස්සනට හැදුවාම මොකෝ? නරකට හැදුවාම මොකෝ? උලඟක් ආපම ගහගෙන යනවා ඕක. අකුරු ඇඳ වතුරේ අකුරු ඇඳපුවාම මොකෝ? ලස්සනට ලිව්වහම මොකෝ? කැතට ලිව්වහම මොකෝ? සංස්කෘත ලිව්වහම මොකෝ? සිංහල ලිව්වහම මොකෝ? ඔක්කොම වතුරේ ඇඳපු අකුරු. ඉතින් මෙතෙන්ද ගිය මිනිස්සයාට තමන් අරමුණකට හේතු වෙලා අරමුණ ගෙවන් වෙනකම් භාවනා කරලා මේ බුද්ධ ශාසනය කියන්නේ මේක නෙමේක නෙමේ ධම්මඤ්ඤෝ කියලා කියන්නේ මේක නෙමේ අත්ඤ්ඤෝ කියලා කියන්නේ ඒ නිසා එnde ende ende ende එන පරිලාහ එnde ende ende දරත සිුම් වෙන්න පටන් ගන්නවා ඉතින් කොයි වෙලාවක හරි මේ මනුස්සයා පුරුදු කරයි කියන්නේ මොනවත්ක්වත්ම නැති බව හොඳටම සාතික් කරගෙන මට විනාඩියක් ඉන්න පුළුවන් ඇත්තටම මොනවත්ක්ම නැත්තන කාලය නෑ. ඒක කොයි විනාඩියක් දෙකක් කිව්වට ඒක නිකන් හුදු මනසෙන් කරන පස්සේ කරන වමාරා කෑමක් විතරයි. දේශෙකුත් නැහැ. ඉතින් මේක තමයි කියන්නේ මේ ජීවිතේදී වලට නිවන් දකින්න පුළුවන්. මේ මොනවාක්වත් නැති එක නිවන කියන්නේ නෙවෙයි මම මේ හදන්නේ. මොකද නැත්නම් යන්න පුළුවන්. ඒක හුදු සංඥාවක් විතරයි තියෙන්නේ. ඉතින් මේක විස්තර කරනකොට චිත්තහත් හාරිබුත්ත ලස්සන කතාවක් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. බුදුරජාණන් වහන්සේට පුත් කියනවා චිත්තහත් සාරිපුත්ත කාම ලෝකේ ඉන්නකම් කවදාකවත් ඕලාරිකත්ත ප්‍රතිලාභයට යන්න බෑ. අපි දරුවෝ ගැන හිතනකම්, හරකා බාන ගැන හිතනකම්, රන්මිණි මුතු මැණික්, නිශ්චල චංචල දීපල ගැන හිතනකම් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න බෑ. නිසා යම් කිසි කෙනෙක් ඉඳගෙන ඉන්න හිත ඉඳගෙන ඉන්න කයට හිතගත්තයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දීමේ ආනිසංස ලබනවා. මුළු ලෝකයක්ම දන් දෙන්න ඕනේ කයට හිත ගන්න. ඒ නිසා අපි පස් නමකට සාංගික දානයක් දෙනවා, කටින පිංකම් කරනවා කියනවා මනින්න පුළුවන් නේ. එක චිත්තක්ෂණයක් කයට හිත ගන්නකොට මුළු ලෝකෙම දන් දීම මං කරනවා කියලා ඒක නා සතුටු වෙනවා මේ දානේ කිරෙන්නේ අකිරියෙන්නේ. හම්බ කරලා වස්තු දීලා නෙවෙයිනේ. ඉතින් පුළුවන් ද මේක බෞද්ධයෙකුට කියලා දෙන්න. බෞද්ධයෙකුට කිව්වොත් එහෙම වටිනම පිංකම අධි කුසලය කයේ හිත පවත්වාගෙන ලෝකේ අමතක කරලා දාන චිත්තක්ෂණයකට. කවුරුත් කැමති වෙන එකක් නෑ. මේ විදිහේ මේ ආම්දුරු කැමති වෙන්නේ මොකද ආම්දුරණ කීයක් හරි හම්බ කරන කන්න පුළුවන් වෙන්නේ. ඕක කියන්නේ නැතුව සාංගික දාන ගැන නම් ස්තුති කෙරුවොත් නේ. කටින පිංකම් ගැන එහෙම ටිකක් හයියෙන් කිව්වොත් නේ. එහෙම නැත්තම් පිම්පෙටිට වුණක් දාන්නේ නෑනේ. එනිසා අර බරපතලම කුසලේ පැත්තක තිබියදී උපාසකම්ලත් හරිය කැමති ඒක අහගෙන ඉන්න. මහා මෙහෙම දීපුවම එහෙම හම්බ වෙනවා. ඉන්දියාප්පන් දුන්නොත් මේ ආත්ම ලබනාත්ති බුරියානේ හම්බ වෙනවා කිව්වොත් බුද්ධ අම්මේ. දැන් කියන්නේ එහෙම දැන් ඉන්දියාප්පන් පූජා කරුවොත් පීට්සා හම්බ වෙනවා කියලා. අම්මද බෝල රට්ට ගියා වගේ පොලිමේ. කවුරු හරි කිව්වොත් එහෙම එක චිත්තක්ෂණයක් වර්තමානයේ හිත පැවැත්වුවොත් ඒක නා මුළු ලෝකෙම දීපු කෙනෙක්. මෙච්චර මහා කුසලයක් හම්බ වෙනවා කියලා දැන් මම මෙතන මයික් එක තියාන දොරවල් වහගෙන බණ කිව්වට ඕක රේඩියෝ එක ගිහිල්ලා මම කිව්වොත් කොහොම හිටියේද? ඕගොල්ලන්ට තේරෙනවද මම මෙච්චර බය මොකද කියලා? නිකමට හරි මම ටෙලිවිෂන් එකට ගිහිල්ලා ওই බණක් කිව්වොත් මොනවද වෙන්නේ? ඔය කට්ටියට හම්බ කරන කන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා පොට්ටපාදගේ ගෝලයා කියනවා ස්වාමීන් වහන්සේ කොයි වෙලාවක හරි මිනිස්සෙක් කාමයට වැටිලා කාම සංඥාව නෑ කාම සංඥානි කියන්නේ කාම ගුණේ හිත කදාවත් කයට හිත ගන්න බෑ. කයට හිත ගත්තා නම් කවදාකවත් කාම ගුණේ හිටින්නේ නෑ. ඉතින් අපි මේ මේ ජීවිතයේ කරන මේ සක්විති රජකම වගේ ලෝකයක් ලැබලා ලෝකේ දන්දන එක තමයි කයට හිත ගත්තයි කියලා කියන්නේ. කොච්චර අමාරුද කියලා බලන්න. අපිට ඒ තරම් ලෝකයේ පිළිබඳ සම්බන්ධතා තියෙනවානේ. අතීත සම්බන්ධතා, දරුවා සම්බන්ධතා, නිශ්චල චංචල සම්බන්ධතා මෙව පිළිබඳ ව්‍යාවෘත වෙච්ච හිතකින් මැරෙන වෙලාවේ අවසානයේ මොන බලුකුණට හිතයිද කියලා හිතා ගන්න පුළුවන්. නික්කන් හරි බැල්ලියක් දැක්කනම් බැල්ලෙක් කියලා උපදිනව ලබනවා. ගැරන්ඩියක් දැක්කොත් ගැරන්ඩියක් කියලා උපදිනවා. ඉතින් මේ ලයිස්තුවේ කෙලවරක් නැති තොගයක් නැති ඉන්නේ අපේ. ඉතින් මොකක් ඉස්සරහට ඉවිදලා කොහොමද දන්නේ? ඉතින් එහෙම මොනක්වත් නොතිබුණොත් පිටින් නූල් ගැට ගන්න. මොනක්වත් පාළු වෙච්චාම හරි පාළුයි නිකන් මුස්පේන්තුවක් වගේ මොනෝ හරි කමන්නේ කක්ක හරි කමන්නේ අතක ගහින්න දෙයක් තියෙනවා. ඉතින් ඒක ලියලා කවුරු හරි කිව්වොත් මේ කයේ හිත පවත්තන්න මං මුළු ලෝකෙම දන් දීලා චිත්තක්ෂණයක් හරි හිටියා මට දැන් කයේ හිත පවත්තන්න හුස්මේ විතරක් හිත පවත්තන්න පුළුවන් මයි හුස්මේ මගේ හිත දැන් තියෙන්නේ ප්‍රස්වාස නෙවෙයි ආස්වාසි මගේ හිත දැන් තියෙන පඨවි ධාතුව නෙවෙයි වායු ධාතුව මේක හරියටම අල්ලලා කියන්න පුළුවන් නම් අර ඕලාරික අත්පටිලාභෙන් එයා මනෝමය අත්පටිලාභයකට යනවා ඒ වෙලාවේ කයේ තියෙන හතරම හදවතුන්ගේ පරිලාහයවත් නැහැ. ඉස්මතු වෙච්ච වායෝ ධාතුව විතරයි තියෙන්නේ. ඉතින් මේක වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒ නිසා හුස්ම දිහා බලනකොට හුස්ම নানা විකාර කරනවා. වෙලාවක උරුස් වෙනවා, වෙලාවක සිවුම් වෙනවා, හුස්ම බලනදී වෙන දේවල් ඇහෙනවා. මේ ඔක්කොම වෙපෙලා තියෙන්නේ මං කාම ගුණේ නෙවෙයි ඉන්නේ. කාම සංඥාවේ නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ ධාතු වල. හිත තියෙන ධාතු වල. මේක ගැඹුරුයි. මේක අමාරුයි සෑහෙන සුතම ඥානයක් නැති කෙනෙකුට කියලා දෙන්න. භෞතික විද්‍යාව උගන්වනවා ඝන ධර්ම වායු කියලා තුනකට කඩලා thermal energy හතරයි තියෙන්නේ. ඒක තමයි වායෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව, ආපෝ ධාතුව. උගට එහෙන් කවුරක්වත් කිසිම ආගමක මොකුත් කියන්නේ නැහැ. ඉතින් භෞතික විද්‍යා ඩිග්‍රී ඕනේ නැහනේ. ඉඳගෙන ඉනකොට මේ නලියන්නේ වාතය කියලා දැනගන්න. නලියනවනම් වාතය තමයි. ඉතින් මේක භාවනා ලැබිච්ච වාසියක් සතියේ තියෙන සුවිශේෂ ලකුණක් කියලා තේරුම් අරගන්න එක තමයි ධර්මාන්වේ කියලා කියන්නේ. ඒකට යන්න ක්‍රමවේදයක් තියෙනවා කියන අහම්බෙන් යන්නේ නැහැ. අහම්බෙන් ගියාට ওই ධර්මය ලැබෙන්නේත් නැහැ. ඒකට අත්තන් අත්තඤ්ඤුති ඊට පස්සේ අත්තඤ්ඤුතින මගේ ආත්මෙම මම ඔන්න වායෝ ධාතුව දැනගන්න. මගේ ආත්මෙම මම තේජෝ ධාතුව දැනගන්න. මගේ ආත්මෙම මම පඨවි ධාතුව දැනගන්නවා කියලා දැනෙනකොට ඒ ධාතුන්ට දොස් කියන්න යන්න එපා. ඒව හරි චපල දේවල්. වායෝ ධාතුව කියලා කියන්නේ දරණ ගතිය සහ චංචල දේ. ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක්. තේජෝ ධාතුව කියන්නේ උණුසුම සහ සිසිලස සම්පූර්ණ චපල ධර්ම දෙකක්. පඨවි ධාතුව කියලා කියන්නේ බර ගතිය හැලු ගතිය දෙකටම. ඉතින් මේ වගේ හරස්ටිච්ච දෙයකට අපි හිත දාලා ඒක හොඳට අවබෝධ කරනවා කියලා කියන්නේ ආත්මය අවබෝධ කිරීම මම අවබෝධ කිරීම. ඒකට කියන්නේ මනෝමය අත්පටිලාභය කියලා. ඒකට චිත්තත් සාරිපුත්ත කියනවා සාංශ කොයි වෙලාවක හරි මනෝමය අත්පටිලාභේ ඉන්නවනම් කවදාකවත් ඕලාරික අත්පටිලාභේ අත්විඳින්න බෑ. කාම ගුණත් විඳින්න බෑ. අරූපී අත්පඩලාවියත් විඳින්න බෑ. මේකේ ඉන්නවනම් මේකෙම තමයි. මේකත් ගෙවම් කරාට පස්සේ යන අරූපී සංඥාමේ අත්පටිලාභයකට එතනින් කොටට කාම ගුණෙක් පිට්ටු කරන කරපු ගමන් මේ ධානය කඩලා යනවා. කය අතගාලා බලන්න ගිය ගමන් ධානය කඩලා යනවා. ආනපනේ නැවත මතු වෙනකොටම අර කඩලා යනවා. ආන්නේ විදිහට සංඥාමේ අත්පටිලාභයට ගියාම කාම ගුණත් නැහැ, ඕලාරික අත්පටිලාභයත් නැහැ, මනෝමය අත්පත්ලාභය තියෙනවා සංඥාමය අත්පත්ලාභය තියෙනවා මේ තුන දකින්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි වෙන කිසිම සතෙකුට දෙවියෙකුට බ්‍රහ්මණයට කවදාකවත් බෙදෙන්න යන්න බෑ ඒකත් නොලබ මැරිලා ගියොත් ජීවිතේ එකක් නොලබ මැරිලා ගියොත් බුදුරජාන්සේ නොකිය කියනවා තීරි සංකේය තීරි සංකේය මගෝ කියන වචනේ පාවිච්චි කරනවා මුර්ගෙක් විතරයි. මොකද ඌත් ඔය જાතිය බෝ කරනවා. ඌත් කනවා. ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශූර් සමාන. ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන. මේ පශු කියලා කියන්නේ සත්‍යයන්ට සාමාන්‍ය පශු විද්‍යාව කියලා කියන්නේ මේ සත්තුන්ගේ අපි ගොවිපළ සත්තුන්ට ආහාර නිද්‍රා භය මෛතුන කියන එක නරයටයි සත්තුන්ටයි දෙකම එකයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආහාර ඕන. මනුෂ්‍යත් කරනවා සතුත් කරනවා. නිද්‍රාව කියන එක නැතුව දවස් තුනකට වැඩි මනුෂ්‍යකට ඉන්න බෑ සතුකට ඉන්නත් බෑ. ඌ නිසා බිල් හරනවා, ගුල් හදනවා, වතුරේ බහිනවා নানা ප්‍රකාර නර නිර්මාණ ශිල්ප තියෙන හැම සතෙකුටම. බය පුදුමාකාර බයක් නිසා තමයි සත්වෝ විවිධ පාට හදාගෙන පරිසරයට අනුව හැඩගැහෙන්නේ. මිනිස්සයත් අපේ ආර්ථිකයේ 140ක් වැඩි වියදම් කරන්නේ හමුදාවට. ඇමරිකාවේ මුළු ලෝකෙම වියදම් කරනට එළිය ආයුධ නිෂ්පාදනයට වියදම් කරනවා ඒක ණයට අරගෙන වියදම් කරන්නේ. ඒ තරම්ම බය જાතියක්. ආහාර මෛතුන සේවනේ. ওই තිරිසනුගේ මනස වෙනසක් නැහැ. ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන. නරයටත් පශුවගේ සමානයි. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මනුස්සයාට විතරක් ධර්මය කියන එකක් තියෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබට ඕනනම් කාම ලෝකේ ඉන්න පුළුවන්. ඕනනම් ඕලාරිකත්ත ප්‍රතිලාභේ ඉන්න පුළුවන්. භාවනා කරලා ඕනනම් මනෝමයත්ත ප්‍රතිලාභයට යන්න. වලවල කරලා පුළුවන් නම් සංඥාමයත්ත ප්‍රතිලාභයට යන්න. ඒක තියේදී තාමත් මේ සත්තු කරන වැඩ ටිකම කරගෙන ජීවත් වෙනවා නම් ධර්මේන තේෂා මන්තිකෝ විශේෂ. ඒගොල්ලන්ට විශේෂයක් වෙන මනුස්සයද. ධර්මේන හීන. එහෙම තියෙද්දි මේ ලෝකයා කරන දේවල්ම කර කර හිටියොත් පුළුවන්කම තියෙද්දි පශුර් සමාන හරකෙක්ම තමයි. සතෙක්ම තමයි. ඉතින් අපි හිතනවා බෝ මේවා කරන්නේ කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලත් අවුරුදු 2600ක් ගියා. ෆ්‍රෙෂ් පිට හම්බුනා නම් සාසනය අපිට වැඩ ගන්න තුන දැන් පොඩක් පිළින වෙලා තියෙන්නේ මේක බඩු හරි නෑ ඒ නිසා අපි මෛත්‍රී බුදුහමර වෙනකන් එම කියනවා ඔක්කොම සාදු කිසිම තැනක කියන්නේ මේ බුද්ධ ශාසනය බුදු ජානසී ධර්මයේ කියන එක කාලයට අඩංගු වෙන එකක් නෙවෙයි දේශයට අඩංගු වෙන එකක් නෙවෙයි ඒක කරන්න පුළුවන්කම එන්නත් සෑහෙන පිනක් සෑහෙන අදිෂ්ඨාන ශක්තියක් සෑහෙන කලපුරුදු ගතියක් තියෙනවා ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශනාහ කළ තිනවා අර්ථඥ තිබුණත් හරියන්නේ ධම්මයෝ තියෙන්න ඕන. ඒ අර්ථ ධම්ම දෙක මේ මමයා කියන්නේ කවුද කියන එකට දාලා බලන්න. මේ අනුන්ගේ සීනි කිර කිර ඉන්නව වෙනුවට ගම් සභා බිස්නස් කර කර ඉන්නව වෙනුවට නගර සභා බිස්නස් කර කර ඉන්නවට මේ වැඩක් බලාගන්න කියනකොට ඒක පේන්නේ හරිම පෞද්ගලික වැඩක් ආත්මාර්ථකාමී වැඩක් කියලා. ඉතින් අපි අයියෙන් කියනවා මාගේ මේ සටන ජාති වෙන රට වෙනුවෙන් කියලා අම්මා සාදු කියනවා කට්ටිය බුදු දානසේ කරබන බිම්බලනවා අනේ මුන්දලට කවල කියලා දෙන්න මේ හම්බෙච්ච වෙලාවේ තෝ තෝ බලා කිය තෝ කවුද කියලා බලන්නේ කියලා කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ ඒක ආත්මార్థකාමී වැඩක් ඕන කෙනෙකුට පුළුවන් කැලේට ගිහිල්ලා ඕක කරන්න ඒකද කරන්න තියෙන්නේ පුළුවන් නම් වරෙල්ලක අපි වගේ ගෙත්තකම් පොළොවට ඇවිල්ලා දීපංගෝ ෆයිට් එකක් කියලා කියනවා බය අවිද්‍යාව තෘෂ්ණාව අපි මේ කරන්නේ ධම්මඤ්ඤු අත්තඤ්ඤු ධාන අත්ත කියන එක මොකද්ද මම එක එක මට්ටම් වලට භාවනාව යනකොට මම අවබෝධ කරන්නේ මොකද්ද කියලා දැනගෙන ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් දෙයියෝ වෙවුලනවලු බ්‍රහ්මියෝ ඊට වැඩිය වඳිනවලු මේ මිනිසයා තමන්ගේ ආත්මය ගෙනියලා රූප ලෝකෙට ගෙනියලා අරූප ලෝකෙට ගෙනියලා ඒක අනෙක් කටියට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා උට මේ මෛත්‍රී බුද්ධ ශාසනිකන් ඉන්න ඕනේ මේ කුසියම්ලට කරත හැකි. එහෙම නැත්නම් తాවකාලික වෙලා දවස් 6-7ක් භාවනා කරනකොටත් පුළුවන් කියලා කියනකොට ආගමික නායකව හරි බයයි. මොකද ඒගොල්ලන්ගේ අර කුට්ටිය කඩා ගන්න එක කරගන්න හම්බෙන්නේ නැහැ. මේසු බය කරුවොත් තමයි කට්ටි කුට්ටිය කඩන්න පුළුවන් වෙන්නේ. මේක නෑ. ඒ නිසා අත්ඤ්ඤෝ කියලා කියන දේ ලබන්න සියලුම පහසුකම් තියෙනවා manussත්ත්ව ප්‍රතිලාභේ තියෙන කෙනාට. ඒකට කායික මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒක ඇත්ත. ඒකට සීලයක් අවශ්‍යයි. ඒකට සද්ධාව අවශ්‍යයි. හැබැයි මතක තියාගන්න අපි තුනෙන් එක ඉන්නේ. ඒක ප්‍රකාශ කිරීමේ ශක්තිය හරහා තමයි අපි ඒක හරියට sannivedanaya කරන්නේ. ඉතින් ඒක අමාරු නිසායි කියන්නේ මේක දුප්පටි විඥා. මේක විනිවිද දකින්න අමාරුයි. මොකද අපි ළඟ මේ ඕලාරික කැත බලාපොරොත්තු ටිකක් තියෙනවා. තීසම් බලාපොරොත්තු ටිකක්. ඒ වෙයි පයි කියන එක නෙමෙයි මං කියන්නේ. ඒ වෙනුවෙන් මේ සා විශාල මේ ගැඹුරු પરමාර්ථය පැත්තට දාලා අනුන්ගේ සීනි කිරණ අනුන්ගේ ගන්සභා බිස්නස් කරන අනුන්ගේ නගර සභා බිස්නස් කරන එක ගැන කතා කරනකොට ඉතින් මට බනිනවා හරියට උඹට නම් ඉතින් මොකද උඹ නම් ඉතින් කැලියටලා ඉන්න උඹට කන්න ගෙනත් දෙනවා ගෑණියෙකුත් නැහැ දරුවොත් නැහැ අපි එහෙමද අම්මා අපිට අරක තියනවා මේක තියනවා ඉතින් මං කියන ඉතින් ඉතින් උඹලනේ ඉතින් කතාද වෙන්නේ උඹලටනේ දරුවෝ ඉන්නේ ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දන්නවද ඕගොල්ලෝ දන්නවද ඔක්කොටම වැඩිය මිනිස්සු මට සලකනවායි කියලා. ඔය කොච්චර බැන්නත්. මට අහවල් දෙ නෑ කියලා නෑනේ. හිතූ බෙතූ සම්පත් හම්බෙලා. මොකද ගෑණියක් ගත්තේ නැති හින්දා. <laughs> ඉතින් මොකක්වත් නෑ. මොකද ඕගොල්ලෝ හිරේ යන්න කැමති. මං හිරේට කැමති නෑ. ගෑණියක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවා කියන ඉතින් මම ඔයගොල්ලන්ට ඔවා කියන එක කැතයි. මොකද ඔයගොල්ලෝ තමයි අපිට කන්න දෙන්නේ. ඔයගොල්ලෝ සිව්පසෙන් සලසනවා. මම කියන්නේ සාරිපුත්තු සාන්ති අපිට කියලා දෙලා තියෙනවා මේ ලැබිච්ච manussත් භාවයේ තේරුම් ගනිලා. අනුන්ගේ සීනි කිර කිරා. අනුන්ගේ ගන් සභා බිස්නස් කර කර. අනුන්ගේ නගර සභා බිස්නස් කරන හිටට මරණින් එහාට මොකක්වත් නැහැ. අසරණයි අනාතයි. මේ ආත්මය මොකද්ද කියලා දන්න මනුස්සයා මරණය හරහත් මේ සතිය ආරයි යනවා. ඒ නිසා කලින් දවස් දෙකේ කරපු ධර්ම දේශනා සහ භාවනා අධ්‍යක්ීම් සහිතව එක චිත්තක්ෂණයක් හෝ මේ මම කියන්නේ මොකක්ද කියන එක බලන්න. ගතකරන ඒක වැඩි කිරීම සඳහා යම් සාමාන්‍ය බුද්ධියක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නේ කාගේවත් ණයට ගන්න එපා. කාගේවත් ණයට ගත්තට හරියන්නේ නැහැ. කලියුත් මේක කියලා දන්නවනම් ඒකට ක්‍රමසාවිදි අතින් අපි සමානයි. ඔක්කොම සමානයි. ඒ නිසා සියලු දෙනාට මේ අත්ඤ්ඤු කියන එක මේ මමියා කියන්නේ කවුද? මේ එහෙම නැත්තම් අත්ත කුසලයේ කියන්නේ මොකද්ද? අර්ථ සිද්ධිය මොකද්ද කියන එක තේරුම් ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශීල දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා